මිත්‍රයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාවත්ම ඉතාමත් ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සති ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ ජූනි මාසයේ දෙවෙනි ඉරිදා දැන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාව උදෑසන 10 පවර විනාඩි 18ක් ගත වෙලා තිනවා. ඉතින් අද දවසේදී අපි සුපුරුදු පරිදි සූදානම් වෙන්නේ විවිධ රටවල් සිටින කල්යාණ මිත්‍රයන් එකතු කරන පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින දීඝනිකායේ සූත්‍ර දේශනාවන්. ඉතින් අද දවසේදීත් ඒ සූත්‍ර දේශනාව අපිට පහදා දෙන නිසා මම ඊටම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කර සිටිනවා. පිරුවන් සරණයි සත්‍යත්වයට. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපේ වන්දනීය වූ ගෞරවනීය වූ ශාස්ත්‍රුන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි තාම ගෞරවයෙන් අතිශයින්ම කෘතඥතාපූර්වකව ප්‍රණිපාත කරමු වන්දනා කරමු নমස්කාර කරමු උන්වහන්සේ නිසා තමයි මේ සංසාර ගමන පිළිබඳ අයුරක් අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ දවස්වල අප සාකච්ඡා කරන්නේ දීඝනිකායේ ශීලස්කන්ධ වර්ගයේ තියෙන සූත්‍රයන් දැනට සූත්‍ර පහක් ඒ සාකච්ඡා කරලා තියෙනවා. මයික්‍රොෆෝනයක් ඕන වෙලා තියෙනවා ඒ ශීලඛණ්ඩ වර්ගයේ තියෙන සූත්‍ර 13ක් අපි බ්‍රහ්මජාල සූත්‍රය, සාමාන්‍ය ඵල සූත්‍රය, අම්බත්ත සූත්‍රය, සෝනදණ්ඩ සූත්‍රය, කූටදන්ත සූත්‍රය කියන සූත්‍ර පහ සාකච්ඡා කළා. මතක තියාගත යුතු කරුණ නම් ශීලඛණ්ඩ වර්ගය කියලා නමෙන් කියන්නේ වර්ගය හැම එකකින්ම තථාගතයන් වහන්සේ නමක් තථාගතවරයේ මේ ලෝක ධාතුවේ නැත්නම් මේ පෘථිවි පහළ වුණාට පස්සේ මාර්ගයක් ලෝකෙට කියලා දෙන මෙන්න මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය කියලා. ඒ මාර්ගයේ ක්‍රමානුකූල උන්වහන්සේ විස්තර කරන එකේ හැම සූත්‍රෙම එක එක ක්‍රමවලින් ඒ අහන්ට එන එක්කෙනාට ගැළපෙන විදිහට ක්‍රමානුකූල උන්වහන්සේ ඉදිරිපත් කරන්න කරුණාවෙන් ඒ ටික මතක තියන්න ඕන අපි මේ චූල සීල මජ්ජිම සීල මහා සීල වලින් පස්සේ ඉන්ද්‍රිය සංවර භෝජන කැම බීම් පිළිබඳ කල්පනාකාරී වීම එක්‍රමයට අපි දිග දිගට ගියේ එතකොට මහාලි සූත්‍රයට එන්නට කලින් අපි හැමදාමත්ම වගේ දැන් මේ සූත්‍රයේදී මේ සුණක්ඛත් කියන භික්ෂුන් වහන්සේලේ සම්බන්ධ නිසා ඒ ඒ භික්ෂුන් වහන්සේටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව සූත්‍රයක් බොහොම ගැළපෙන දෙයක් කියලා හිතුණා මොකද ඉන්ද්‍රිය සංවරය ගැන බොහෝ විට අප කතා කරන නිසා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරෙනවා. ඒකට බාය වෙන්න ඕන දෙයක්වත් ඇහැ කන පියාගෙන ඉන්න කියන කතාවක්වත් නෙවෙයි කියන එක අප දන්නවද? එතෙන්ද බුදුරජාන් වහන්සේ සුණක් හත් භික්ෂුවට මෙහෙම දේශනාවක් කරනවා. ඨානං කෝ පනේතං සුණක් හත් විජ්ජති මෙන්න මේ කරුණ වෙන්න සිදු වෙනවා සුණක්කත් මේක සිද්ධ වෙන දෙයක් මේ කියන්න යන දේ යන් ඉදේ කච්ච බික්ඛුනෝ ඒව මස් කවුරු හරි මේ සත්‍ය අවබෝධය සඳහා වෙරදරන ජීවිතේම කැප කරපු කෙනෙකුට මෙහෙම හිතෙන් ඉඩ තියෙනවා තණ්හාකෝ සල්ලං සමනේන වුත්තං මේ ශ්‍රමණයන් වහන්සේ අපි අපි දැන් මතක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ඒ කාලේ හැමෝම ඒ ශ්‍රමණ කියන පදේ තම පාච්චීලි හඳුන්වන්නට අනිත් ආජීවක පරිබ්‍රාජක කියනවා වගේ ශ්‍රමණත්වයේ පිළිබඳ උතුම්ම පරමාදර්ශාව බුදුරජාන් වහන්සේගේ. ඒතර ඊයත් හිතෙන තණ්හාකෝ සල්ලං සමනේන බුත්තං මේ ශ්‍රමණයන් වහන්සේ මේ තණ්හාව ඇනෙන උලක් කියලා කියලා තියෙනවා. අවිද්‍යා විෂදෝසෝ ඒ උලේ ගාලා තියෙන ගෑවිලා තියෙන විස තමයි අවිද්‍යාව. අවිද්‍යාව විස ගෑවිලා තියෙන ඒ උලේ. එනුනහම ඒක යනවා දිගටම. තණ්හාව උලක් ඒ උලේ ගාලා තියෙන කටුවක් ඉදි කටුවක් අල්පිනිත්තක් හරි කටුවක් ඒ කටුවේ ගාලා තියෙන්නේ ගෑවිලා තියෙන්නේ අවිද්‍යාව කියන වස වර්ගයේ විස වර්ගය. චන්දරාගේ ව්‍යාපාදේන රුප්පති. ඒක තවත් ඇවිස්සෙන්නේ, තුවාලි තවත් කෝප වෙන්නේ, පැසවන්නේ, සැරව දාන්න පටන් ගන්න චන්දරාගේ ව්‍යාපාද නිසා. කැමැති අකමැතිකම් නිසා තමයි ඒක ඇවිස්සෙන්නේ තුවාලි තවත්. එතකොට යාට හිතෙනවා දැන් ශ්‍රමණයන් වහන්සේ කියු මේ තණ්හාව උලක් අවිද්‍යාව තමයි කිව්ව. අස විස ගෑවිච්ච එක ආසාවයි තරහවයි දෙකම නිසා ඒකේ තවත් ඇවිස් වෙනවා තුවාලේ පැහැවෙනවා. එයාට හිතෙන තණ්හම් මේ තම්මේ තණ්හා සල්ලම් පහීන. ඒ තණ්හා සල්ලය මං ගලවලා දාලා තියෙන්නේ. අපනීතෝ අවිජ්ජා විස දෝසු. ඒ විසද විසත් අයින් කරලා තියෙන අවිජ්ජා කියන. සම්මා නිබ්බානාදි මුත් අනිමිත්තෝ හමාස්මි. නිබ්බාණය පැත්තට සම්පූර්ණයෙන් අවධානය යොමු කරලා ඒ පැත්තට නැඹුරුලමයි තියෙන අවබෝධයෙන්ම ඉන්නේ කියලා හිතෙනවා. ඒවම් මානි අස්ස මෙහෙම යා හිතා ගන්නවා තමන්ම හිතා ගන්නවා අතතන් සමාන වැරද්දකුත් නෙමෙයි ඒකේ තේරෙන්නේ මෙහෙමයි ඒ වුණාට එහෙම හිතලා සෝ යානි සම්මා නිබ්බානාදි මුත්තස් නිවන් පැත්තට හැරුවෙච්ච හැරිච්ච මම මේ අපිට තේරෙන භාෂාවෙන් කිය සමහර ඒවා මේ පාවිච්චි කරන පරිවර්තනයේ මෙතෙන්ට ගැලපෙන්න විතරයි ඒ පැත්තට නැඹුරු වෙච්ච එක්කනාට ගැලපෙන්නේ නැති අසප්පාය දේවල් තියෙනවා නම් තානි අනුන්ජේ ඒවත් එක්ක යෙදෙනවා දැන් අප අප ගත්තොත් අප ධර්ම සාකච්ඡා දාන්නවා අපි දැන් අභිධර්ම දාන්නවා චිත්ත වීති දාන්නවා චිත්ත චෛසික 51ම දාන්නවා ඉන්දහිත අපි ධම්ම සංගෙනියත් කියනවා මජ්ක්‍ධිම නිකායත් දැන් සූත්‍ර කියනවා එහෙම හිතන මේ කතා කරන්නාටත් එක්ක ඒ නිසා ඩිංගක් ඕක එහෙම ගියා කියලා මට වැරද්දක් වෙන එකක් නෑ මම නිරෝධ ගාමිනී මාර්ගෙන් මේ වෙන පොඩි පාරකට වැටෙන එකක් නැහැ කියලා හිතෙන් ඉඩ එහෙම හිතලා අසප්පායානි ඒ තියෙන දේවල් අනුන්ජේ වයදෙනවා. මොනවද? මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මා කතා මේ කතා කරන්නා නෙවෙයි මේ කියන්නේ. අසප්පායන් චක්කුණා රූප දස්සනං අනුඤ්ජය. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට නොගැලපෙන විදිහේ රූප දක් දැකී දකින්ට කාලය යොදවන. කනෙන් කනෙන් ඒකද නොගල අසප්පායන් සෝතේන ශබ්දං අනෙන්ජි. අහහා ඉන්නවා නොගැලපෙන දේවල්. ඒවා සින්දුම වෙන්න ඕනේ ඒවා දේශපාලන කතා වෙන්න පුළුවන්. කොහේ හරි පත්තරේ කියන දෙයක් වෙන්න පුළුවන්. ඇහුම්කන් දීමක් වෙන්න පුළුවන් රූපවාහිනියට ඕන එකක්. අර ඡන්ද රාග දෝෂ චන්ද්‍රාගේ ව්‍යාපාදයෙන් තමයි මේක ඇවිස්සෙන් තුවාලේ ඇවිස්සෙන තවත් ඒකයි වෙන්නේ. ඒක කරා ඇහුවාම කතා කරාම දැක්කම කිව්වහම බැලුවාම අසප්පායන් ගහනේන ගන්ධං අනුවින්ජේ නොගැලපෙන ගන්ධයන් පැත්තට නැඹුරුකමක් ඇති කරගන්නවා ඒ වගේ ඒ දෙනවා නිතර අසප්පායන් ජීවහය රසං අනුවින්ජේ නොගැලපෙන රස වර්ග පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒවට ඇල ඇල්ල ගෙල්ල යනවා. අසප්පායන් කායේන පොට්ටබ්බං අනංජේ. මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට නොගැලපෙන විදිහේ ස්පර්ශයන්ට හැම යොදනෝ ස්නායු පද්ධති. අසප්පායම් මනසා ධම්මං අනුඤ්ජේ. හිතින් ඔළුවෙන් ඔළුව හරහා යන සිතවිලිත් ඒ වගේ જાති. නිබ්බාන නිබ්බානගාමිනී ප්‍රතිපදාවක් නෙවෙයි. ඉරිදා උදේට නැත්තම් සෙසුසරද හැන්දෑවට විතරක් මේක යෙදෙනවා නෙවෙයි අනිත් හැම වෙලාවම අරක අර පැත්තේ යෙදිලා තියෙනවා. ඊට පස්සේ මාකටිං කරන්න එහෙම යෙදුනහම අසප්පායන් මනසා ධම්මං අනුයුත්තස්ස රාගෝ චිත්තං අනුද්ධාන්සී රාගයාගේ හිත අවුස්සල දානවා. සෝරාගානුද්ධාන්සිතේන චitteන මරණං වානිගච්ඡිය මරමන්තා දුක්ඛ. ඒ අවිස්සුතු රාගී සිතෙන්ම තමයි එයා ජීවිතය අවසානයේ ළඟා වෙන්නේ. නැත්නම් ඒ තරම් දුකක් හෝ ලබන්නේමයි කියන්නේ. ඒක ඩිංගක් හිතන්න ඕන මොකද අප මේ සූත්‍ර කතා කරනකොට ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරන නිසා. හොඳයි අපි මහාලි සූත්‍රය සම්බන්ධ වෙමු. ඒවම් මේ සුතම් ආනන්දහාමර කියන්නේ මා විසින් මෙසේ ආසන ලදී ඒකං සමයම් භගවා වේසාලියන් විහෙරති මහා වනේ කූටාගාර ශාලායන්. ඒ වෛශාලී නගරයේහි මහා වනයේහි කූටාගාර ශාලාවේ උන්වහන්සේ වැඩ ඉන්නේ විශාල වනයක. මහා වන කිවි එක. තේන කෝපන සමයේනේ කාලයේ සම්බහුලා කෝසලකා බ්‍රාහ්මණ දූතා. විශාල ප්‍රමාණයක් කෝසල රාජ්‍යයෙන් මේ පැත්තට ආව බ්‍රාහ්මණ දූත පිරිසක්. දූත පිරිසක් ඒ කට්ටියගේ මොනහරි සාකච්ඡා සම්මන්ත්‍රණ වලට එන්න ඇති විශාල ප්‍රමාණයක් එහි හිටියා. වෛශාලී නගරේ මාගධ කාච බ්‍රාහ්මණ දූත මාගධ රාජ්‍යයෙන් පැමිණි වෙච්ච බ්‍රාහ්මණ දූත පිරිසකුත් හිටියා විශාල ප්‍රමාණයක්. අස්සෝසුම් කෝතේ කෝසලකාච බ්‍රාහ්මණ දූතා මාගදක මාගදකාච බ්‍රාහ්මණ දූතා. ඒ මගදී එන් ආපු බ්‍රාහ්මණ ඒ දූත පිරිසයි කෝසලයෙන් ආපු ඒ බ්‍රාහ්මණ දූත පිරිසටයි අහන්ට ලැබුණා අපි දන්නවද මොකද්ද මේ සමන ගෞතමයන් වහන්සේ මෙන්න මේ පැත්තට ඇවිත් ඉන්නවලු මේ දවස්වල මේ වෛශාලී නගරේ මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ ඉන්නවලු ඒ කතාව යන හැටි එකක් මම මේ ලූ යන්න කියන්නේ මගෙන් හොඳද තේරුම් ගන්නට මේ ධර්ම සාකච්ඡාවන් පස්සේ ඒ පරිවර්තනෙට යන්න එපා හොඳද ගෝතමෝ සක්්‍යපුත්තු ශාක්‍ය පුත්‍රව ශාක්‍ය වංශයෙන් ඉහළින් අර නේපාලි පැත්තේ ඒ පැත්තෙන් ආපු එක්කෙනා. සංකෝපන භවන්තං ගෝතමං ඒ විතරක් නෙවෙයි ඒ ගෞතමයන් එකට කතා කරන හැටිනේ. ගෞතමයන් ගැන ලොකු හොඳ ප්‍රචාරයකුත් ප්‍රසිද්ධියකුත් තියෙන මෙන්න මෙහෙමලු එයා කියලා. ඉතිපි කියන්නේ එහෙමයි. මෙන්න මෙහෙමලු ඒ භාග්‍යතුන් වහන්සේ අරහත්ලු සම්මා සම්බුද්ධලු විද්‍යාචරණ සම්පන්නලු දැයි බ්‍රාහ්මණයන්ට ඇහෙන හැටිනේ දැයි කට්ටියත් හොය හොය අනින්නේ ඒ වගේ જાති සම්මා සම්බුද්ධයිලු විද්‍යාචරණ සම්පන්නලු සුගතලු අපි තේරුම් කරන් ලෝක විදුලු අනුත්තර පුරුෂ ධම්මසාරතිලු සත්තා දේව මනුස්සානම් කියනවා යාට බුද්ධෝ භගවා පුදුම වාසනාවන්ත ගැට්ටතුන් තියනවලු උතුම් කෙනෙක් කියලා ඒ ගුණය යාලට ඇහුම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහමණින් පජන් සදේ මනුස්සං අයං අභිඤ්ඤා සත්‍යකත්වා පවේදී. මේ මුළු ලෝකය ගැනම මුළු විශ්වය ගැන සියලු ජීවීන් ගැනම ලෝකේ ඉන්නවා නම් යම් සවිඥානික ප්‍රජාවක් ඒ හැම දෙයක් ගැනම උන්වහන්සේ දැනගෙන තමන්ම දැනගෙන තමා ලෝකයට උන්වහන්සේගේ දේශින් ඉදිරිපත් කරන්න. දැන් මේ ඇත්ත මේ උගත් ඒ බ්‍රාහමණ දූත පිරිසට ඒක ඇහෙන්න ලැබුණා. ඒ කතාව. ඒ කාලේ ඒක යන යනතනේක එනවා ඇති දැන් අන්න සමන ගෞතමෙන් ආවා කියලා. අසිරිමත් උත්මේ අපි භාග්‍ය සම්පන්නයි. ඒ විතරක් නෙවෙයි සෝස් ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජන ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ දේශනය අතරින්ද දෙයක් නැහැ පටන් ගන්නකොට අගේ මැදත් අගේ කෙලවරත් අගේටම අගේ සාත්තං සබ්බ්‍යංජන අර්ථ සහිතවයි ඒ වගේම උන්වහන්සේ පාවිච්චි කරන වචනත් එකට ගැළපෙනම වචනේ පාවිච්චි කරන්නේ ඒ විතරක් නෙවෙයි. කේවල පරිපූර්ණං පරිසුද්ධං. සම්පූර්ණයෙන් පිරිපුන්. ඒ කියන්නේ අඩුවක් නැහැ මේ මාර්ග බ්‍රහ්මචර්යාව ගැන. ඕක ඔහොම නෙවෙයි වෙන්න ඕනි නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මෙන්න මෙහෙම ගියත් පුළුවන් කියලා සුණක් අත්ත කලින් හිතපු හැටියට වගේ වෙන්නත් ඉඩ තියෙන නැත්තම් සමහරවිට. එහෙම වෙන්න බුදුහාමුදුරුවෝ ඉදිරියලා නැහැ. පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පිරිසිදු බ්‍රහ්මචර්යාවක් ගැන කතා කරන්න කියන්නේ මාර්ග මාර්ග බ්‍රහ්මචර්යාව. ඒකෙන් මාර්ගේ යන්න ඕනේ කොහොමද? මෙන්න මෙහෙමයි. කල් දාන්නට පෝස්ට්පෝන් කරන්න ප්‍රොක්‍රස්ටිනේෂන් එකට එන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙමයි උන්වහන්සේ කියලා තියෙන කෙනෙක් අපි දාන්න. සාදුකෝපන තතහරූපානං අරහතන් දසනං හෝති ඒ වගේ ඉබඳු ගුණයන්ගෙන් පිරිපුන් අරහත් වූ කෙනෙක් දකින්ට තියෙනවා නම් ඒ දර්ශනය කරන්ට ලැබෙනවා නම් ඒක විශාල වාසනාවක් කියලා අර කෝසල මාර්ගදකේ රාජ්‍යවල දෙකෙන් මාපු බ්‍රාහ්මණ දූතයන්ට එකහන්ට ලැබෙනවා. එතකොට ඒ ඇත්තෝ දැන් මම පාලි කෙටි කරන්නේ ඒ ඇත්තෝ මේ මහා වනේ කුටාගාර ශාලාවට ගියා බුදුරහාමුදුර ඇවිල්ලා ඉන්නවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දකින්න කියලා. ඒ කාලයේ නාගිත හාමුදුරුව තම භාග්‍යතුන් වහන්සේට පෞද්ගලික උපස්ථාවතේව කරන්ට පත්වල හිටි. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුව එක බාර ගන්න බොහොම කලකට එහාදි මේක. ඒ අවුරුදු 20කට කලින් විතර එතකොට. බුද්ධත්වයෙන් අවුරුදු 20කට විතර පස්සේ අවුරුදු 50ක් විතර වෙන කාලෙ වෙන්න ඇති කියලා මං හිතන හැටි. ආනන්දහල් බාරගත් අවුරුදු 55 දී විතර තථාගතයන් වහන්සේට. ඒ ඇත්තෝ ආන ඒ ආනාගිත හාමුදුරින් දිහාවට ගියා. ගිහිල්ලා උන්වහන්සේත් නාගිත හාමුදුර කිව්වා නාගිත හාමුදුරනේ මේ දවස්වල මේ මේ ගෝතම ඒත ඒතහි සෝභවං ගෝතමෝ විහෙරති කහන්නකෝ භෝනාගිත ඒතහි සෝභවං ගෝතමෝ විහෙරති ගෞතමයන් වහන්සේ මේ දවස්වල කොහෙද කොහෙද වැඩ ඉන්නේ කොහෙද ඉන්නේ කියලා ඇහුවා දස්සන කාමා හිමන්තම් මායන් තම් භවන්තං ගෝතමං ඒ භාග්‍යතුන් වහන්සේ දක්කින්ට අපි බොහෝම ආසයි කියලා කිව්වා. එතකොට නාගිතාව කිව්වා අකාලෝකෝ ආවසෝ භගවතං දස්සනාය. භාග්‍යතුන් වහන්සේ දකින්ට වෙලාව නෙවෙයි දැන් පටිසල්ලීනෝ භගවා භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාව. සමහරට දවල් වෙලාවේ තමයි යන්න ඇත්තේ. මධ්‍යානි. ඒතු මෙහෙම හිතුවා. අතකෝතේ කෝසලකා බ්‍රාහ්මණ දූතා තත්තේව ඒකමන්තා නිසිද්ධීන්සු. ඒ ඒ එතන මේ නාගතහනින් දිහා කැලේනේ කැලේ තනකොළ පිටිනේ හරි ගස් යට හරි කොහේ හරි එහෙම එතනම ඒක පැත්තේ ඇත්තු වාඩුණා දිස්වාව මයන් සම්භවන්තං ගෝතමං ගමිස්සාම ඒ ගෞතමයන් දැකලම හමු වෙලම තමයි අපි යන්නේ කියලා ඒ ඇත්තෝ භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් ඉන්නේ කොයි වෙලාවරි වඩියේ එළියට නැත්තම් එතකොට හමු වෙලම යනවා කියලා ඒ ඇත්තෝ හිතාරිය ඒ කාලේ එතකොට මේ ලිච්ඡවි ඔට්ටද්ද ලිච්ඡවි කියලා කෙනෙක් විශාල ලිච්ඡවි පිරිසක් වයිසාලීනේ ලිච්ඡවි පිරිසක් එක්ක නාගිත හරින් දෙයට යත්තා. දැන් අර දැන් එතකොට පිරිස් වර්ග තුනක් ඉන්න කෝසලයෙන් ආපු බ්‍රාහ්මණ දූතවරු මගදෙන් ආපු බ්‍රාහ්මණ දූතවරු දැන් මේ මිලිච්ඡවි පිරිස. ඒත් ඒ ඇත්ත වෙලා හැබැයි ඒ ඇත්ත බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුයුක්තයි කියලා කියන විදිහට මොකද ඒත්ව නාගිතහන් ළඟට ඇවිල්ලා නාගිතහන්ට নমස්කාර කරලා පැත්තකින් හිටගත්තා. ඉතගෙන එත්තු කිව්වා මේ අරාරයත් කිව්ව භවන් ගවගවත් ගෞතමයන් කොහෙද ඉන්නේ කියලා බ්‍රාහ්මණයත්ව හැවි මේ ඇත්තු මෙයා ලහන්නේ කහන්නකෝ බන්තේ නාග නාගිත ඒ තරහි සෝභගවා විහෙසති අරහන් සම්මා සම්බුද්ධෝ නාගිත හඳුරනේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ මේ कोई कोहेरेंट तो නේද? ඇවිත් හේතේ භන්තේ කස්සප භන්තේ කස්සප මේ බොහෝ බ්‍රාහ්මණ දූතවරුත් මගධ දූතවරුත් ලිච්ඡවි පිරිසත් ඔට්ටද්ද ප්‍රමා සම් හා සමග පැමිණිච්චි ඒත් භාග්‍යතුන් වහන්සේ දකින්ට කැමැති වෙලා ඉන්නවා ලබතයි සංජනතා භගවන්තන් දස්සනාය මේ මේ පිරිස භාග්‍යතුන් වහන්සේගේ දර්ශනේ ලබනවා නම් හොඳයි නේද කියලා. ඒ භාග්‍ය දර්ශනයක් ලැබෙන්නේ නැහැ හැමතිස්සෙම. තේනේසිය සංයේව භගවතු ආරෝජේහි. එහෙනම් සීහ ඔයාම භාග්‍යතුන් වහන්සේට මේ බව දැනුම් දෙන්න මේ පිරිස් තුනක් විශාල පිරිස් තුනක් උන්වහන්සේ මෙන්ට ඇවිල්ලා ඉන්නවා කියලා. එවම් බන්තේ කියලා එහෙමයි ස්වාමීනි කියලා එයා ඒ නාගිත හාමුදුරන්ට කියලා සීහ සමනුද්දේශය යන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා පැත්තකින් හිටියා. පැත්තකින් හිටගෙන භාග්‍යතුන් වහන්සේට කිව්වා "ඒතේ බන්තේ සම්බහුලලා කෝසලකා බ්‍රාහමණ දූතා මාග්දකාච බ්‍රාහමණ දූතා ඉදූප සංකන්තා භගවන්තන් දර්ශනා මේ භාග්‍යතුන් වහන්සේ කෝසලයෙන් පැමිණි විශාල බ්‍රාහ්මණ දූත පිරිසකුත් මගදයෙන් පැමිණි විශාල බ්‍රාහ්මණ දූත පිරිසකුත් ඔබ වහන්සේත් හින්ත භාග්‍යතුන් වහන්සේ දැකීමට බලාපොරොත්තු ඉන්නවා ඒ වගේම ඔට්ටද්ද ලිච්ඡවි විශාල ලිච්ඡවි පිරිසක් සමග ඇවිත් ඔබ වහන්සේ දැකීම සඳහා බලාපොරොත්තු ඉන්නවා අන්න ආරාධනා කරන සාදු බන්තේ ලබතං ඒසා ජනතා භගවන්තන් දර්ශනාය මේ ජනතාව භාග්‍යත භාග්‍යතුන් වහන්සේ දකින්ට අවස්ථාව ලැබේවා කියලා. ඒ බොහොම හොඳ දේවල් ඉගෙන ගන්න. දුර්බුදුරජාන් වහන්සේ කියනවා තේන හිසිහේ විහාර පච්ඡායයන් ආසනම් පඤ්ඤා විහාරේ හේවන තියෙන තැනක දැන් දවල් නම් ඒතර බටහිරදී නැගිනහිර පැත්තට වෙන්න ඕන හේවන වැටෙන්නේ ඒ කාලය අනුව තමයි වෙන්නේ ඒ විහාරේ හේවන ඒ කියන්නේ වහලේ හේවන වැටෙනවා නම් එතන ආසනයක් පනවන්න කිව්වා. ඊවම් භන්තේ කියලා සසිය සමනුද්දේශ ඒ විහාරයේ සෙවන් තියෙන තැනක තථාගතයන් වහන්සේට ආසනයක් පිළිල කළා වැඩින්ට. භාග්‍යතුන් වහන්සේ විහාරයෙන් වැඩම කරලා එළියට ගිහිල්ලා ඒ විහාරයේ පසුපස ඒ වෙනල් තිබිච්ච මේ සමනුද්දේශ සිය සමනුද්දේශයන් වහන්සේ පමණ පනවපු ආසනේ වැඩ හිටියා. එතකොට කෝසලයෙන් ආපු බ්‍රාහ්මණ පිරිසයි මගධයෙන් ආපු බ්‍රාහ්මණ පිරිසයි උන්වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුරු සාමීති පිළිසඳරයේදීලා පැත්තකින් වාඩි වුණා. ඔත්තද්දලිච්චෙවිත් විශාල පිරිසක් සමග ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒ දෙකවල අතර තියෙන වෙනස. ඊට පස්සේ උත්තාදලිච්චෙවි කිව මෙන්න මෙහෙම කතා දැන් මේ සූත්‍රයේ වැදගත් හරි ඉන්නේ දැන් කතාව වැදගත් නෙවෙයි නමුත් හරින් මාත්‍රිකාවෙන් මේ ටිකට පුරිමානි භන්තේ දිවසානි පුරුම තරානි භාග්‍යතුන් වහන්සේ මිශ්‍ර කාලේ අදීයනේ ඊටත් එහා කාලෙක මේ සුණක්කත්ත ලිච්චවි පුත්ත මං මා හමුවෙන්ට ඇවිත් මට මෙන්න මෙහෙම කිව්වා. යදග්ගේ අහං මහාලි යදග්ගේ කියන වචන කියන්නේ දන්නවාද කියලා අපි කියන්නේ දන්නවාද මෙහෙම දෙයක් කියන්නේ වගේ හොඳද යදග්ගේ අහං මහාලි භගවන්තං උපනිස්සය විහෙරාම් නචරන් තීනිවසානි මහාලි මහාලිගේ උත්හද්දට මහාලි මා භාග්‍යතුන් වහන්සේ ආශ්‍රය කරගෙන ඉන්න පටන් අරන් මන් දැන් අවුරුදු 3කට ලං වෙනවා. ඒ ඒ පාලි තේරුම් ගත්තොත් එහෙමයි යදග්ගේ ආම්මහලි භගවන්තං උපනිස්සය විරාමින චිරන් තීනි වසාන වැඩි කලක් යන්ට නැතුව අවුරුදු ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකුත් මාස 9ක් 10ක් විතර ඉන්නවා කියන එකයි කියන්නේ. ඔන්න හොඳ දෙයක්. දිබ්බානි කෝ රූපානි පස්සාමි පිය රූපානි කාමෝපසංගිතානි රජනීයානි මම මිත්‍රෙක් වෙන්න කොහොම ලිච්ඡවි සුණක් අත්ත පුත්‍ර තිබුණා හැම තමන්ගේ නිච්චින කතාව මොන හරි හේතුවක් නිසා ඉතින් ඒ රාජ්‍ය පරිපාලනින් ආපු කෙනෙක් වෙන්න ඇති උගත් මම මේ දිව්‍යම කියන්නේ මනුෂ්‍යත් මනුෂ්‍ය භාවයේ ඉක්මවා ගියන රූප දකින්න බොහෝ මිහිරි ඒවා. ලස්සන ඒවා දකින්න. නොච දිබ්බානි සද්දානි සුනාමි. ඒ වුණාට ඒ මනුෂ්‍යත්ව ඉක්මවාගේ සද්දයන් ප්‍රිය රූප වූ මනාප වූ මිහිරි වූ සද්දයන් නම් මං අහන්නේ මට ඇහෙන්නේ මෙයා මේවා පුළුවන් දේවල් නේද ඔය ඇහැයි ඇහැයි කනයි කියන ඉන්ද්‍රියන් දෙක දිනු කරන්න පුළුවන් දෙයක් අනිත් ඒවා එච්චර දිනු කරන්න බෑ කොහොමටවත් බෑ ඇස් ඉන්ද්‍රියයි කන් ඉන්ද්‍රියයි කියලා තියෙන ඔළුව හර පැත්තේ ඒ දෙක දිනු කරන්න පුළුවන් දෙකක් ඊට පස්සේ ඒ මහාලි අහනවා సంతානෙ වෙනකෝ භන්තේ සුනක්කත්තු ලිච්චි විපුත්තු තෝ දිබ්බානි සද්දානි නාසෝසි රූප පේරූපානි කාමුම් ප්‍රසංගතං රජිනියාන උදාහෝ අසන්තානි ඒවා එයාට ඒව ඇහුන් නැත්තේ භාග්‍යතුන් වහන්සේ සුනක්කත්තට මේ ඒවා නැති හින්දාද නැත්තම් එයාට අහන්න බැරි වුණාද තියෙනවා අහන්න බැරි වුණා කියලා. ඒ කියන්නේ සුනක්කත්ත සෙවි මහාලිලිච්චෙවිට කිව්වේ ඒ අවුරුදු 3කට කිට්ටුවෙන්ට එනවා දැන් භාග්‍යතුන් වහන්සේ අරුර කරගෙන තියා විස්තර කියන්නේ නමුත් මෙතන කෙටියෙන් කියන්නේ එයාට දිව්‍යම වූ සද්දයන් අහන්න රූපයන් අහන්න බලන්න පුළුවන් සද්දයන් නම් අහන්න බෑ කියලා. එතකොට මෙයා අහන භාග්‍යතුන් වහන්සේට මම මෙහෙම කිව්වා ඒ ඇයි මොකද කියලා. එතකොට බුදුහාමුදුර කියනවා අන්න එතන තියෙන වචනයක් ඒකංශ භාවිත සමාධි කියලා. මේ සමාධිය කියන එක පැත් එක එක දිශාවට ඔය සමහර කල්යාණ මිත්‍ර මිතුරෙන් කියන අර අර මේ කාචයකට ඉරේලි එකතු කරන හරවනා වගේ කියලා අන්න ඒ වගේ. මේ සමාධියක් තියෙන ඒකංශ සමාධි ඒකංශ භාවිත සමාධි ඒකාංශ සමාධිය නෙවෙයි ඒකාංශ භාවිත. මේ සමාධිමත් භාවය කියන එක ඩිංගක් ඇතුළට ගිහින් බලන්න හොඳ. ඒ සමාධිමත් භාවය පුළුවන් හරවන්න කියලා. එක පැත්තකට විතරක් හැරෙන එකක්. මං ඒකට කෙටියෙන් කිව්වොත් දැන් සමහර අම්මලාට තමන්ගේ දරුවෝ ඈත හිටියත් මතක් වෙලා ඒ මෙහෙම දෙයක් වෙනවා කියලා දැනෙන්නේ ඒ මා කෙටියෙන් කියන්නේ ඒ ඒ ටෙලිපැති කියන එක ඉන්නේ වගේ જાති. මේක ඉතින් මීට වඩා දියුණු තත්ත්වයක්. මේ මාතෘභාවය තියෙන වැදගත් දේ තමයි පීතෘභාවෙත් තියෙන සමහරට දියුණු බෞද්ධ මේ බෞද්ධහා බෞද්ධ නොවන මහර්ෂීවරුන් අප දැකලා තියෙනවා ඒ ඇත්තන්ට පුළුවන් ඒ ඒ දේ කරන්න. ඒකට අම්මලාට තාත්තලාට තියෙනවා. තමන්ගේ දරුවෙකුට විශේෂයෙන් යමක් වෙනවනම් තේරෙන ගතියක් එන එක තේරෙනවා. ඔළුව හරහා සිග්නල් එකක් යනවා. ෆ්ලෑෂ් එකක් ඒක පාට එනවා ඒක හරියටකොට. ඒක ඩිංගම් මතකෙට විතර ඒක තාම ලෞකික දෙයක් නමුත් මතක් කරගන්න මේ ඔළුවේ තියෙන ශක්තියින් මනුෂ්‍යත්වේ එතකොට මහාලිට කියනවා సంతානේවකෝ මහාලි සුනක්ඛතෝ ලිච්ඡවි පුත්තෝ දිබ්බානි සද්දාන් නාසෝසි පිය රූපානි මම විශේෂණ පදයන් කියන මිහිරි ලස්සන ඒ ශබ්දයන් ඒ තියෙන දේවල්ම තමයි යාට ඇහුන්නේ නැත්තේ. ඒවා නැති හින්දා ඇහුන්නේ නැහැ නෙවෙයි. එයාට දැන් අපි වුණත් කියන්න බෑ එහෙනම් මටත් ඇහෙන්න බෑ කියලා. ඒක බුදුහාම මෙතන කියන්නේ තියෙනවා ලිච්ඡවි ඒ සුණක්හත් භික්ෂුවට ඒක ඇහුන්නේ. ඒවා තියෙනවා හැබැයි. ඒතකොට ආයතර මහාලි ලිච්ඡවි ඒ රජදරුවක් අහනවා කොන්කෝ බන්තේ හේතු. කොපච්චෝ ඇයි එතකොට මොකද හේතුව ඒ සුනක්කත්ත ලිච්ඡවි පුතට ඒ දිව්‍යමය සද්දයන් දිව්‍යමය සද්දය කියලා කියන්නේ මනුෂ්‍යත් ඉක්මවා ගිය වෙන සද්දයන් අහන්න බැරි අර හබල් ටෙලස්කෝප් වගේ දැන් ඒතර මේ NASA එකකින් අහන එකේ පළාත්වල ඒ වගේ දැන් නැතුව නෙවෙයි ඒ මෙයාගේ රේඩාරකට අහු වෙන්නේ නැහැ. ඒකයි බුදුහාර කියන්නේ ඇත්තට. එයාට ඇහුන් නැත්තේ ඇයි කියලා. එතකොට බුදුහාමුදුරු කියන දේ ඔන්න හොඳයි මට කියා ගන්න. මේ මිනිස් ඉන්ද්‍රියක් තියෙන අපට දැන් එතකොට. ඉදමහාලි භික්ඛුනෝ පුරත්ති මායි දිසායි ඒකංස භාවිතු සමාධි හෝති. ඒ භික්ෂුවකට එතකොට ඒ පෙරදිග පැත්තට විතරක් යොමු කරපු සමාධියක් තියෙන්නේ දිව්‍යමය රූපයන් දකින්න මානසික මානසික බව ඉක්මවාගේ රූපයන් දකින්න ඒ වුණාට ඒ එක කොටසක් පමණක් භාවිත කර සමාධි pāli වචනේ ඒකාංශ භාවිත සමාධි එයා දිනු කරන ඒ දිව්‍යමය වූ දිව්‍යමය කියන වචනේ මතක තියා ගන්න ඕන ඒකට ලොකු අර්ථයක් දෙන්න ඕන. මිනිස්ස කණෙන් ඇහෙන්නේ නැති જાති. මිනිස්සු ඇහැට පේන්නේ නැති જાති. ඒවාට එයා දිනු කරලා නැහැ. එයාට පේනතු රූප විතරයි කියලා. එයා දිනු කරන්නේ දිව්‍යමය වූ සද්දයන් අහන්න ඒසි. ඊට පස්සේ බුදුහාම සමහර දකුණු දිශාවට, උතුරු දිශාවට, බටහිර දිශාවට, අනිත් දිශාවල් වලට ඉහළ ඒ කියන්නේ හැම තැනටම එයා යොමු කරන සමහර. නමුත් එක දිශාවකට විතරයි ඒ වගේම අර සද්දනම් සද්ද රූපනම් රූප විදි. සමහර රූප විතරක් පේනවා සද්ද ඇහෙන්නේ. සමහර සද්ද විතරක් අහන රූප පේන්නේ නැහැ. ඒක මේ ඒකාංශ භාවිත සමාධි කියලා කියනවා. මම ඉතාලම කෙටි කරලා ඒකට කිවි. ඒ කියන්නේ සාකච්ඡා කරන මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඒ ඒ ටික මතක තියාගන්න එතකොට. නමුත් සමහර ඇත්තන්ට ඒ ඒකාංශ භාවිත සමාධි තියෙනවා ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මහාලිට පුණිත පරම්මහාලි භික්ඛුනු උත්තරාය දිසායි උභයංස භාවිතෝ සමාධි හෝති දෙපැත්තටම ඒ දෙපැත්තම දියුණු කරපු තමන්ගේ කන කනේ ශක්තියයි ඇහි ශක්තියයි දෙකම සමාධිමත් දියුණු කරපු ඒවා තියෙන ඒ අය ඉන්නවා ඒ ඇත්තන්ට ඒ උතුරු පැත්ත දකින්න ඕන නම් ඒ පැත්තේව දකින්න පුළුවන්. දැන් මෙහි ඉඳලා කතා කරනවා කැනඩා පැත්තේ විතරක් ඒ පැත්තට බලන්න පුළුවන්. දකුණ නම් ෆ්ලොරිඩා පැත්තට ලතින් ඇමරිකාවට දකුණු ඇමරිකාව පැත්තෙන් ගිහිල්ලා ඕස්ට්‍රේලියා පැත්ත බලන්න පුළුවන් ඒ විදිහට. තම ඉන්න ශාරීරිය පවතින තැන ඉඳලා බලන්න උතුර දකුණ කියන එක. ඒතර උභයන්ස භාවිත සමාධියෙන් මේ සද්ද අහන්නත් පුළුවන් රූප බලන්නත් පුළුවන් මනුෂ්‍යත්ව භාව ඉක්මවා ගිය. මම තාම කෙටි කරා. එතකොට ඒ උතුර නැගෙනහිර දකුණ බටහිර උඩ යට ඔය ඔය හැම දිශාවටම ඒක තියෙනවා එතකොට. ඊට පස්සේ අහන ප්‍රශ්නය. එතකොට බුදුහාම කියනවා එතකොට මේ කිච්ච විසුණක්වත් ලිච්ඡවි පුත්‍රයා ඒ නැති යට ඇහුන් නැතුවා මිසක් ඒවා නැතුවා නෙවෙයි පෙනුන් නැතුවා මිසක් ඒවා නැතුවා නෙවෙයි කියන එක. පෙනෙන්නේ නැති කතා නම් මෙතෙන්දී නෑ. ඇහෙන්ට ශබ්ද තිබුණා නමුත් සුණක් ඇත්තට ඇහුන්නේ නෑ ඒවා. මොකද මේ සමාධිය උභයංශ විද්‍ය භාවිතයෙන් සමාධි වඩලා නැති හින්දා. ඊට පස්සේ අහනවා ඒත් මහාලි ඒතාසන් නූනබන්තේ සමාධි භාවනනං සච්චිකියා හේතු බිකු භගවති බ්‍රහ්මචර්යයන් චරන්ති මේ සත්‍යාබෝධය සඳහා උනන්දු වෙන පිරිස භික්ෂුවත් භික්ෂුත්වයට පත්වල ඔබවහන්සේ ළඟ මේ බ්‍රහ්මචර්යාවේ යෙදෙන්නේ මාර්ග බ්‍රහ්මචර්ය නැත්නම් බණ භාවනා කරන්නේ ජීවිතේ කැප කරලා තියෙන්නේ මේ සමාධි භාවනාවන් අත්දකින්නද ඒවා එක්ස්පීරියන්ස් කරන්නටද අනේකයි වැදගත් දේ හොඳද බුදුහාමුදුරු උත්තරේ නකෝ මහාලි ඒතාසං සමාධි භාවනං සච්චි කිරියා හේතු බික්කුමයි බ්‍රහ්මචර්යම් චරන්ති ඒ සත්‍ය අවබෝධය සඳහා ප්‍රතිඥා දුන්න පිරිස මා ළඟට ඇවිත් මේ ධර්ම මාර්ගයට අනුයුක්ත වෙලා යෙදෙන්නේ ওই සමාධි භාවනා සාක්ෂාත් කරන්ට අත්දකින්ට නොවේයි. ඉතින්ද අපිටත් වාසියක් තියෙනවාද අත්තිකෝ මහාලි අඤ්ඤේ ධම්මා උත්තරීතරාච පනීත තරාච. මහාලි ඊට වඩා ඉහළ තත්ත්වයේ වඩා ප්‍රතිඵල ගෙන දෙන ධර්මයන් තියෙනවා කරුණ තියෙනවා යේ සංසක්ති කිරියා හේතු ඉන් ඒවා තමන් තුලින්ම අත්දකින්ටයි තමන්ම එක්ස්පීරියන්ස් කරන්ටයි මේ භික්ෂූන් පිරිස සත්‍ය අවබෝධය සඳහා මුළු පැවැත්මම කැපකෑරපු පිරිස මාළඟ මාර්ග බ්‍රහ්මචාරය යෙදෙන්නේ ඊළඟට දැන් චතු ආර්ය ඵලයන් ගැන කියන්න එන්නේ අපි අහලා තියෙන අපි ඒකෙට එන්න කලින් ධර්ම සාකච්ඡාව පවත්වමු. සම්මා සම්බුදු සරණයි හැමෝම කරුණු තියෙන ප්‍රශ්නේ පිළිතුරු මේ කතා කරන්නගේ බලාපොරොත්තු වෙන්න එපා. මාත් කැමති ධර්මය අසන්නට එක එක පැතිවලින් හොඳට ධර්ම කාරණා සාකච්ඡා කරන්න. සම්මා සම්බුදු සරණයි ඒ වන්දනීය තථාගතයන් වහන්සේට নমස්කාර වේවා බුදු සරණයි. සාදු සාදු සාදු. හොඳයි අපි එහෙනම් සත්‍ය කරමතා කරාවක අපි මේ තුවක් අපිට දේශනා වෙච්ච කොටසෙන් සාකච්ඡාව පවත්වමු. මම ඊටම ගෞරවයෙන් චිත්‍ර රාජපක්ෂ මහත්මියට යොමු වෙනවා. ඔය චිත්‍ර රාජපක්ෂ මහත්මිය මේ මතුවෙච්ච කාරණා පිළිබඳව ඔබතුමීට තියනවාද යමක් එකතු කරන්න අදහසක්? තිරන් සර්ණයි සත්‍යජිතුමා ඇතුළු හැම දෙනාටම ඇත්තටම මේ ගැන කතා කරන නම් ඒ තරම්ම තේරුමක් නැහැ. නමුත් කල්‍යාණ මිත්‍රෙන්ට ප්‍රශ්නයක් වශයෙන් හිතට ආපු දෙයක් තමයි මේ තථාගතයන් වහන්සේ ඉතින් දැන් සත්‍යජිතම කතාව අවසන් කරනකොට කියවනේ මේ වර්ගය කලේ නෑ කියලා. ඒක තමයි මුලටම හිතට වැදුන එක. ඊළඟට මේ එතනදී අපි කොහොමද මේ ශබ්ද රූප ඇත ඇති දෙයක්මයි ඇහෙන්නේ නැත්තේ කියන තැන ඇත්තටම ඒක සාස්ෘත දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවද කියන එක. මොකද තථාගතයන් වහන්සේ අපිට දෘෂ්ටි වලින් අයින් වෙන්න කියලා තියෙන නිසා ඇත හෝ නැත කියන දෙපැත්තට නොඇති හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධමයක් දේශනා කරපු නිසා වෙන්නේ නැති උන්වහන්සේ මේවා ඒ තරමට අගය කළේ නැත්තේ කියන එක වගේ අදහසක් තමයි දලොත් මහත්මයා හිතට ආවේ. ඒ ගැන කල්‍යාණ මිත්‍රයන්ගෙන් දැනගන්න කැමතියි මොනවාද ඒක හිතන්න අවශ්‍ය පැත්ත මොකද්ද කියන එක තේරුවන් සරණයි. ඒකෙත් මේ සමාවෙන්ට මම බාධා කරන්නම් දලුවත් මහත්මයාගෙන් ඇරුමෙන්ද කලින්ම මේ ඒක දුර ගියා වැඩි මෙතෙන්දි කිව්වේ ඒ දැන් සුණක්කත් ඇත්තට රූප පෙනුණා සද්ද ඇහුන්නේ කියලානේ. එතකොට හිතෙන්න පුළුවන් ඒ දිව්‍යමය සද්ද නැතුව ආවද්ද කියලා. ඒ නැතුව නෙවෙයි තියෙනවා. තියෙනවා අහන්න පුළුවන් දිනු කෙරොත් හිත. ඒ වැරද්ද වෙලා තියෙන්නේ සුණක්කත් එච්චර දිනු කරලා නැහැ. වැරද්ද කියන්නේ යාට ඒකාංශ භාවිතයි. යාගේ සමාධිය එයාට ඒ නිසා ඒවට ඇහුම්කන් දෙන්න බෑ. කන කන දියුණු කරලා නැහැ. ඇහැ විතරයි දියුණු කරලා තියෙන්නේ. අර මෙතන මේ සබ්බන් අත්ති සබ්බන් අත්ති කියන දර්ශනීයට යන්නට එපා. මෙතන සාමාන්‍ය හිතෙන්න පුළුවන් මට පේන්නේ සද්ද නැහැ කියලා. අන්න ඒ වගේ. ගොළු බෙල්ලා පේනවා විතර ගොළු බෙල්ලගේ සද්දයක් ඇහෙන්නේ නැහැ කියලා. ඒ නමුත් එයා කතා කරනවත් දන්නේ අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ. එතකොට මා හිතනවා ඒක ඒක තමයි අතින් ගන්න ඕන ඉච්චර දුරට යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බුදු සරණ බොහොම හොඳයි හිතන පැති හැබැයි දර්ශනෙම හිතන්න එපා. ටිකක් පොඩ්ඩක් පරිපෙලේ පල්ලයටත් බැලලා හිතන්න ඕන බුදු සරණයි බොහොම සතුට. බුදු සරණයි සත්‍යතුමානි. මම හොඳයි මම අනිකුත් කල්යනා මිත්‍රන්ට යොමු වෙනනම් මේ මට මෙහෙම එකපිට වෙ නිකන් හිතනවා සත්‍යතුමානි මේ දැන් මේ සූත්‍ර දේශනාවේ මේ මේ මේ ආකාරයේ කොටසක් අපිට ඉස්මතු කරලා දීලා තිනවා මේ මේ මාවතයට යොමු වෙච්ච කෙනෙකුට යන්න පුළුවන් ඒ කියන්නේ සත්‍යතුමා කිව්වාගේ අර මේ මේ ඇස සහ කන දිනු කරගත හැකි මට්ටමක් තියෙනවනේ ඒ ගැන අපි වැඩිපුර කතා වෙන්නේ නැහැ සාමාන්‍ය බොහෝ විට අපි අර අපි කැමති කොටසෙම තමයි කතා බහ සිද්ධ වෙන්නේ සාකච්ඡා වල. ඉතින් මේ මේ කොටස කෙනෙකුට වැඩි හැකි දෙයක් නේද කියලා. ඉතින් යම් යම් අවස්ථාවල අපිටත් අසුකන් ලැබිච්ච යම් කලන මිතු මිතුන් තුළ මේවා කියවිලා තිනකොට අපි හරි කැමති ඉක්මනට ප්‍රතික්‍රියා තාරිනවා. ස්කිප් කරලා යන ගතියක් තිබුණා. මගේ මං කියන්නේ මොකද මේ ඒක කරන්න පුළුවන් වැඩ නෙවෙයි ඕවා නිකන් මනා හිතෙන්ම වගේ දේවල් කියන මට්ටමට. නමුත් දැන් මේවා ඇහෙනකොට තේරෙනවා කෙනෙකුට කල හැකි දේවල් මේවා කියලා. මේවා පහු කර පහු වෙන තැන් සමහර අයට. නමුත් මේක මේ ඔස්සේ මේ ආයුතුයි කියලා කියන්නම නෙවෙයි නමුත් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒව ගැනත් පොඩ්ඩක් කතා බහ වුණොත් හොඳ නැද්ද කියලා හිතනවා මේ කෙනෙක් මේ ඒ විදිහට වැඩිමක් වර්ධනය කිරීමක් මාවතේ සිදු වෙනවා නම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන දෙයක්. මට ඒ පැත්තකුත් ගැන නිකන් හිතුණා ළමිත මිත්‍රයන් කතා කරනකොට පුළුවන් නම් ඒ පිළිබඳව තව දැන යොමු කරන්න මේ අපි ඊටම අතපොත ගාල නැතුව ඇති මෙතන කවුරුත් නමුත් මේ මානසිකින්ද ඒ ආකාරයට දියුණු කරගත හැකි දෙයක් නොවේද කියන කාරණාව මත් මේ හොඳයි මම යොමු වෙනනම් තවත් කල්ලාන මිත්‍ර මිත්‍රෙකුට මේ ජයන්ත මහත්මයා ඔබතුමා කතා කරන්න හොඳයි සත්‍යතුමාට හැමෝටම තෙරුවන් සරණයි දැන් මේ සූත්‍රයෙන් පැහැදිලිව තේරෙන දෙයක් තමයි මේ මේ ඒ සමාධීන් දිනු කරගත්තාම ඒ ඒ හැකියාවන් වර්ධනය කරන්න පුළුවන් කියන එක ඒක සත්‍යක්මයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ඥානයන් ගැන බැලුවත් ඒ සීල ඥාන ඒ ඥානවල ඒ දිබ්බ චක්කු ඥාන දිබ්බ සෝත් ඥාන වගේ දේවල් අඩංගු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ශ්‍රාවකයන්ටත් එහෙම තිබිලා තියෙන බව අපි දන්නවා. මොගලන් ස්වාමීන් වහන්සේ ඒ 이르දි සම්පන්න ඊටමත් මේ විදි සම්පන්න Uh, භාගයක් බවට අපි uh, අහලා තියෙනවා. Uh, පොතපතේ තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මෙතනදී යම් කෙනෙක් මේ Brahmacharyaවේ හැසිරෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒකේ පරමාර්ථය වෙන්නේ මේ ඉර්දීන් ලබා ගැනීම නෙවෙයි ඊට එහා ගිය දෙයක් කියන්නේ සංසාර දුකින් මිදීම තමයි එතනදී මූලික ප්‍රමුඛස්තේ යුත්තේ කියලා. මේ චිත්ත ඒකාග්‍රතාවයම හේතු කරගෙන අපි දන්නවා දැන් ඔය දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ ඒ අභිඥා තත්ත්වයට යන්න අනිවාර්යයෙන්ම ඊටමත් ඉහළ සමාධියක් වඩන්නවා. يعني චතුත්ථ ධ්‍යාන සමාධිය දක්වා සිත දියුණු කරලා ඊට පස්සේ ඒ සිතත් අභිඥා තත්ත්වයටම දියුණු කළ යුතු වෙනවා. මේක අර ඒකා ඒකාංගික වශයෙන් දිනු කරපු තැන තමයි මේ සුනක්කත් ස්වාමීන් වහන්සේට මේ විදිහේ ඥාන පහළ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඥාන පහළ වෙන්නේ සමාගයේ සිටේ ඇති සමාධිය හේතු කරගෙනමයි. ඒක වැඩි දියුණු කිරීම නිසා. ඉතින් ඒ සමාධිය, ඒ සමාධිමත්න සිට සත්‍ය දැකීමට යොමු කර ගැනීම තමයි මම හිතන්නේ ඉදිරියේදී මම හිතන්නේ මේ සූත්‍රය පැහැදිලි වෙනවා වෙන්න ඕනේ. ඒක කොහොමද ඒ සිටේ ඇති වෙන සමාධිය සීල සමාධි ප්‍රඥා කියන කොටසට යොමු කරන්න කියන එක එතනින් හට ලැබෙන ප්‍රඥාවට යොමු කරන්න කියන එක විය යුතුයි බුදුරජාණන් වහන්සේ අදහස් කරන්න ඇත්තේ දලවත් මහත්තයා කිව්වා වගේ මේ විදිහේ ඒ තරමට සිත දියුණු කරන්න පුළුවන් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක් ඒක උත්තරී මනස ධර්ම හැටියට තමයි ධ්‍යාන මාර්ගඵල ආදී සලකන්නේ ඉතින් ඒ தත්තර සිත දියුණු කරනවා කියන්නේ ඒක උත්තරී මනුෂ්‍ය ධර්මයක් කරන හැමෝටම ඒක එතනට යන්න සිත දියුණු කරන්න අපහසුයි. සමාජයේ ශක්තියත් ඒ වගේම පෙර පින් කර ඇති බවත් ඒ අනුව දියුණු වෙච්ච ඉන්ද්‍රියන් නැති බවත් තමයි ඒකට හේතු වෙන්නේ. ඉන්ද්‍රියන්ගේ වර්ධනය නිසාම තමයි මේ தത്വයට කෙනෙකුට යන්න පුළුවන් වෙන්නේ. ඒවා අපි ගරු කරන්න ඕනේ. නමුත් අපි දන්නවා ඒවා පලංචි විතරයි. ඒ පලංචි වල පදිංචි වීම තමයි වැරදි කියලා අපිට සත්‍යතුමා නිතරම ඒ පලංචිය ගැන මතක් කරනවා. ඉතින් ඒක නිසා ඒ තත්ත්වෙන් තමයි ඒක හිතන්න ඕනේ ඒක අගෞරව කටයුත්තක් ඒකින් ගැරහීමක් කිරීමක් නෙවෙයි ඒවා ඒවා සිදුවිය හැකි බව දැනගෙන ප්‍රතිපදාව තුළට රිංගීම තමයි මම හිතන්නේ අපිට කරගත යුතු තීරණ කියලා හිතනවා. ත්වන් සර්ණයි. ත්වන් සර්ණයි යතුමාගේ අපි සත්‍යතුමානි අපි සාකච්ඡාව තවදුරටත් මෙන්න අද මම සත්‍යතුමාට ඔබතුමා කියපු එක ගැන ඩිංගක් කතා කරන එක හොඳයි අනිත් ඔය මේ මිත්‍ර මිතුරියන්ට කියන්න ඒ ගැන කතා කරන්න කියලා. නෙමෙයි මම අපි මොකද සමහරට අපි එක අපේ හිතේ තියෙන ප්‍රතික්ෂේප කිරීමක් විශේෂයෙන් සමහර නොදන්නා જાති ආත්ම බුදුරජාන් වහන්සේ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නත් එපා පිළිගන්නත් එපා කියලා. නමුත් අපි මිනින්ම ප්‍රතික්ෂේප කරනවා ඒවා මනෝ විකාර කියලා. මනෝ විකාර නොයි. ඒවා සමහර ඇත්තෝ දිනු කරනම සමහර ඇත්තෝ අර ඒක භාවිතා කරනවා ලාභ සත්කාර සඳහා එතනයි වැරද්ද වෙන්නේ. නැත්තම් යා තියෙන දේව තියෙන දේව හමු වෙන්න පුළුවන් ඒව හම අත්දකින්න පුළුවන් ඇත්ත ඉන්නවා. අත්දකින්න පුළුවන් මේ පැත්තට ගියාම ඒවා තියෙන જાති ඒකයි ඒකේ වාසිය වෙන්නේ මේවා මේ පැත්ත ගැන ආධ්‍යාත්මික මාර්ගය ගැන කියන්නේ කනබෝන සල්ලි හම්බ කරන දරුවෝ නඩත්තු කරන එක විතරක් නෙවෙයි ඉන් එහා ආධ්‍යාත්මික තත්වයක් තියෙනවා ලෝකේ භෞතිකත්වයේ වාගේ දෙයක් තියෙනවා කියලා ඒ ඒ ඒ සමාධියට එන අර මූලික සමාධිය මූලික සම්මාදිට්ඨියක් වගේ දෙයකට එනවා. ආරත්ති ලෝකේ සම්මන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මාපටිපන්න කියලා ඉන්නේ අර දසවිධ ලෞකික සම්මාදිට්ඨිය. ඒකට එනවා. ඒ එතෙන්ට ආවහම තමයි හිතෙන්නේ මේක මටත් කරන්න පුළුවන් කියලා. ඔය මටත් කරන්න පුළුවන් කියන එක ආවහම තමයි ආධ්‍යාත්මිකව Tamanට විභදෙන්න පුළුවන් වෙන්නේ. දැන් තාම දන්නේ නැතුව තමා මේ දනගාන බව පේන්නේ. ඒ නිසා ඒක හොඳයි. ඉගෙන ටිකක් සාකච්ඡා කරන්ට අවදහස් තියෙනවා. අනිත් කල්යන මිත්‍රයන්ට, මිතුරියන්ට මේ මම බාධා කරා නෙවෙයි අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ මේ කතා කරන්න පුළුවන් බුදු සරණ සමාවෙන් තේමනාන. අනවන්තව සත්‍යත්වනේ එමුනම් අපි තව ටික කතා කරමු මේ ගැන මම මේ මම හිතන්නේ මං ශ්‍රීමති මහත්මියට ඉස්සෙල්ලා යමු එනම් මේ මම එන යමුකුත් කියලා මට හිතෙනවා ශ්‍රීමති මහත්මිය මේ දැන් අපි මේ බොහොම හිතවත් කල්යාණ මිතු මිත්‍රයෝ ඉන්නේ ඉඳ අපි මෙහෙම කතා කරමු දැන් මම දැන් මම ගත්ත වුණත් දැන් අවුරුදු දැන් ගණනාවක් තිස්සේ දැන් මේ මාර්ගය ඇසුරෙන් උත්සාහ කරනවානේ ඉතින් මම නිකන් කියන්නේ මේ මේක අදහස් ඉතින් හිතමු යම්කිසි අවස්ථාවක මට වයින් තත්වයක් ඇති වුණා නම් ඒ කියන්නේ මට හැකියාව තිබුණා නම් මගේ මේ ඇස දිනු කළා ඒ වගේ ඒ දිව්‍ය රූප දකින්න තත්ත්වයක් ඇති වෙලා තිබුණා නම් හැබැයි මේක ඒතර මිත්‍යාවක් නෙවෙයි මම අත්දැකපු දෙයක් නේ. එහෙමනම් මේ වෙනකොට මා තුළ මගේ කිසියම් ගමනක් ප්‍රගත ප්‍රගමනයක් සිදු වෙලා තියෙනවා කියන විශ්වාසය මා තුළ ඇති වෙනන ඉඩ තියෙනවා. ඉතින් එතනින් එතනින් ගමන වරද්දා නොගෙන යෑම මානසික කාර්යයක්. මේ කොසල් දේශනාවේ ඉතුරු කොටස් වල ඒ කොටස් පැහැදිලි. නමුත් මා තුළ ප්‍රගමනයක් ඇති වෙයි බව මට විශ්වාසයක් තියෙනවා මම දන්නවා මම කොහෙද යන්නේ කියලා. නමුත් දැන් මට එහෙම වෙලා මෙතොක් වෙලා නැහනේ. නමුත් ඒ නිසා මේ අවුරුදු 20 තුළම මම ආවේ කොතනද කියන එක ගැන මට තාම කොන්ෆිඩන්ස් එකක් නැති වෙන්න අතරම් පෙරතරම් කොන්ෆිඩන්ස් එකක් නැහැ කියලා කියන්න පුළුවන් මොකද මේ තත්ත්වයක් නැති නිසා. ඒ නිසා මම කියන්න හදන්නේ මෙවැනි මේ මාර්ගයේදී හසු වෙන දේවල් Tamanට දැන දැන අහු වෙනවා නම් එහි හොඳක් මිසක් නරකක් නම් නැහැ කියලා. නමුත් අපි සාකච්ඡාවල ඉන්නකොට මේ දකින්න බොහෝ විට අත්දකින්න ඇහෙන්න ලැබෙන්නේ බොහෝ අය ඒ Tamanට අතපොතක අහු නොවන දේවල් ස්කිප් කරලා යන්න කැමතියි. මොකද අර අග තියෙන දේ අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නැහනේ. අපි කාගේ තිලක්කේ නිබ්බාණයයි ඒමයි පරමාර්ථ විමුක්තිය සමාධිය නෙවෙයි කියන එක කවුරුත් ප්‍රතික්ෂේප කරන්නේ නෙවෙයි. ඒ වගේ එහෙම එකක් කියපු ගමන් ඔව් ඒක ඇත්ත. කියලා අපි ඒ පැත්තට යොමු වෙලා ඒ පැත්ත වෙනම කතා බහක් කරමින් ඉන්නවා මිසක් මේ මාර්ගයේදී අහු වෙන තැන් ළඟා කරගන්න ඕ ඒ ගැන අවධානය යොමු කරන්න අපි උත්සුක වෙන්නේ විශේෂයෙන් මට හිතෙනවා ඒ සමන්ට ඒක සමන්ට බෑ කියලා හිතාගෙන වෙන්නේ නැති. එහෙම නැත්නම් තමන් ඒ පැත්තට යොමු වෙලා නැති නම් වෙන්නේ නැති කියලා. ඒ නිසා ඒ ගැන අවස්ථාව ලැබුණාම පොඩ්ඩක් කතා බහ කරන එක වටිනවා කියලා හිතනවා. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබතුමිට වෙනවා. පෙරලම් සරණයි සතේතුමා ඇතුළු සෑම දිනකටම සිය අප්‍රමාණ පින් සිදු වේවා. ඇත්තටම දලොත් මහත්තයා අදහස් කරපු දේ හරියටම මට වැටහුණේ නැහැ. නමුත් මම හිතන්නේ අපි අහලා තියෙනවා සුත්තමේ වශයෙන් දැනගෙන තියෙනවා අනුකුබ්බ සික්කා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියලා අනුපූර්වෙන් පිළිවෙලින් යන ගමනක් ගැන අපි අහලා තියෙනවා. ඉතින් ඒ විදිහට යන ගමනේදී අපි මූලිකවම සීලයක පිහිටලා පටන් අරගෙන ඊළඟට හිත තවදුරටත් දියුණු කරගන්න යන මාර්ගයක් තමයි තේරෙන්නේ. ඉතින් ඒ විදිහට යනකොට අපිට සමාධිය කියන එක චිත්ත ඒකාග්‍රතාවය කියන එක ඒ කියන්නේ අපි දන්නවා මේ කාමච්ඡන්දාදී නීවරණ වලින් අපේ නිවන් ගමන වැහිලා තියෙනවා කියලා. ඉතින් ඒවා අභිභවා යන්න ඒවා ඉක්මවලා හිත එක ආකාරයකට පුරුදු පුහුණු කර ගැනීමේ කටයුත්තක යෙදෙන්න ඕනේ කියන අදහසක් තියෙනවා. ඒ කියන්නේ අපි භාවනාවක යෙදিলা සිත පිරිසිදු කර ගැනීමේ එහෙම නැත්නම් අකුසල් වලින් සිත දුරු කර බොහෝ වේලාවක් තබා ගන්න පුළුවන් හැකියාවක් දිනු කර ගැනීමක් වගේ තමයි හිතෙන්නේ. ඒ විදිහට ගිහිල්ලා ඒ යන මාර්ගයේ ඒ සිත රුදු කරලා අපේ කල්යාණ මිත්‍ර ගුරුවරයෙක්ගෙන් කල්යාණ මිත්‍රයෙක්ගේ උපදේශ අනුව විදර්ශනා මාර්ගය දිනු කර ගැනීමට යා යුතුයි කියන අදහසක් තමයි තියෙන්නේ. ඒ අතරතුර අපි අහලා තියෙනවා බාධා බොහෝ පැමිණෙනවා උපක්ලේශ වගේ දේවල් එනවා කියලා ඒ වගේ දේවල් විසඳගෙන ඒ මාර්ගයේ ආයතී කියන අදහසක් තමයි තියෙන්නේ ඒ සඳහා විශේෂයෙන් කල්යාණ මිත්‍රයේ උදව් උපකාර අවශ්‍ය බවයි තේරෙන්නේ චරන් සරණයි හොඳයි තේරුවන් සරණයි මම ගෞරවයෙන් දිල්ලුක් මහත්තයාට යොමු වෙලා ඉන්නතුරු නැවතත් සත්‍යීතුමාට යොමු වෙන්නම් තේරුවන් සරණයි දිල්ලුක් මහත්තයා අවසරයි තත්කිතුමනි හැම කල්යාණ මිත්‍රයින් ගැන අවසරයි දරුවන් සරණයි අදහස් කීපයක් හිතට ආවා ඒ වගේම එක ප්‍රශ්නිකුත් හිතට ආවා වගේ මම මේක ප්‍රකාශ කරන්නම් දැන් ඔබතුමා සඳහන් කළ දේ සම්බන්ධ කරගත්තාම දැන් මට හිතෙන්නේ එතන අපි මේ සත්‍යජිතුමා අපිට විස්තර කරපු මේ කොටසේ දෙපැත්තක් වගේ කියලා හිතනවා දෙපැත්තක් කියන්නේ මට්ටම් දෙකක් වගේ කියලා හිතනවා වගේ මුලින්ම එකක් තමයි දැන් අපි හිත ඒකග්‍රතාව වෙලා හිත යම් විෂයාකාරයකින් සමාධිය අපි වචනයක් වශයෙන් උතත් අමාකාරයකින් හිත ඒකාග්‍රතාවයකටපත් වෙලා සංසුන් වෙලා අපේ මේ තිබෙන කරදර හිතේ තියෙන කරදර ටිකක් හිමේ වෙලා පිරිසිදු වෙනකොට සමහර වෙලාවට යම් යම් දේවල් අපිට මේ සාමාන්‍යයෙන් නොදකින දේවල් මේ කාම ලෝකයේ අපිට නොපෙනෙන දේ පැතිවල ඉන්න අය එතකොට ශබ්ද මේව ඇහෙන්න පුළුවන් ඒක පැත්තක් ඒ වගේ අත්දැකීම් මම හිතන්නේ ඒවා ඒවා සුලබයි කියලා හිතනවා සුලභ කියන්නේ ඒව ඒව සාමාන්‍යයෙන් දකින්න පුළුවන්. හැබැයි අර වැඩිම කියන එක වුණාම ඊට එහා ගිය දෙයක් කියලා හිතුණා. මොකද එතකොට අර අපි හිතමු දැන් මමට මම අද එහෙම දෙයක් අත්දැක්කට මට හෙට ඒක නොලැබෙන්න පුළුවන්. එහෙම ඒ ඒ දෙයක්ම කරාට එහෙම දැක්කලා තියෙනවා. ඉතින් ඒක එහෙම ඒ හේතුව අර ඒ වැඩිම ඒ ඒක වැඩිනව වැඩෙනවා වුණාම අපිට අවශ්‍ය වෙලාවට ඒ වගේ තැනක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මට හිතෙන්නේ එතන ඒකේ තත්ත්ව දෙකක් කියලා. ඉතින් එතන මට හිතෙනවා ප්‍රයෝජන ඉක්ුත් ඒකෙම අවශ්‍යකුත් තියනවා කියලා ඒ වගේ වැඩිීමේදී එකක් තමයි දැන් අර ඒක ඒක ඉතින් අර එක එකනට අනුව තමයි වෙන්නේ කියලා හිතෙන්නේ මොකද අපි හිතමු කාම ලෝකයේ පිළිබඳ විශාල බැඳීම් තියෙනවා නම් එතකොට ඒ වගේ නම් අර ඊට එහා තියෙන දේක් දැක්කා වුණාම මේ තියෙන අර කාම ලෝකයේ පිළිබඳ තියෙන අදහස් වෙනස් වෙන්න පුළුවන් එතකොට ඒකෙන් ඈත් වෙන්න එක හේතුවක් උදව් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉතින් තවත් හැබැයි ඉතින් මේ වගේ දෙයකට බැඳෙන්නත් ඉඩ තියෙනවා. ඇටච් වෙන්න. එතකොට මොකද ඒවා සාමාන්‍යයෙන් කාම ලෝකයේ දකින්න අහන දේවල් වලට වැඩි විතස්යුම් ඒ වගේම සමහරකට ඒ බොහොම ලස්සන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකට ඇටච් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අවශ්‍යයක් වශයෙන් කියලා තියෙනවා මේ වැඩිීමේදී. වැඩිීමේදී. හැබැයි අත්දකින්න දේවල් නම් එහෙම තියෙන්න පුළුවන් තියෙනවා. ඉතින් ඒක ඒක ගැන තමයි මට කියන්න හිතුනේ. ඉතින් ඒක තථාගතයන් වහන්සේම දැන් එතනදී දේශනාවේදී සඳහන් කළා ඒව ගැන වැඩි අවධානයක් කරන්න එපා කියලා. එතනදී මට හිතෙන්නේ උන්වහන්සේ සඳහන් කළේ අර වැඩිම මේ පැත්තෙන් වැඩිපුර වැඩිම ඒ ගැන වැඩිපුර ඒකම ඉලක්කය කරගෙන ඒ ඒ වේ පරිසරීම ඒ ආදී වශයෙන් මම හිතන්නේ ඒක එච්චර ගමනට උපකාර වෙන්නේ නැහැ වගේ කියලා මට හිතෙන්නේ. අනිත් පැත්තෙන් හිතන මේ දිප්ප දැන් අපිව දකින දකින දේවල් මේ සාමාන්‍ය ඒ වගේම කන රිෆයින් වෙලාම වර්ධනය වෙලා ඒ දකින්න පුළුවන් දේවල් ඒ වගේම අපිට හිතන දේවල් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ හිතන දේවල් වලට ටියුන් වෙන්න හැකියාව. උදාහරණයක් වශයෙන් දැන් සමහරවිට අපි සූත්‍රවල අහලා තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ යම් දේශනාවක් කරනකොට යම් යම් සිතිවිලි එනවා යම් යම් භික්ෂුන් වහන්සේලාට ඒ කියන්නේ මේක මෙහෙම නෙවෙන්න මෙන්න ඒ කියන්නේ මේ වගේ එතකොට මෙහෙම වුණොත් මෙහෙම වෙනවද ඒ ආදි වශයෙන් යම් කිසි ආකාරයක ධර්ම කරුණු පිළිබඳ අදහස්. තථාගතයන් වහන්සේට ඒ වගේ දේවල් හිත ඒවට ඒවා දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හිත දැනගන්න. ඉතින් එහෙම හැකියාවල තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඒක මම දැකලා තියෙනවා මේ ආශ්‍රය කරන අයගේ වගේ මේ ධර්ම මාර්ගය යන අයගේ සමහරලාට අපේ හිතවල තියෙනවා හරියටම කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ ඒ කරන දේවල් පිළිබඳවත්. ඉතින් ඉතින් එහෙම හැකියාවල් මම නම් අත්දකලා තියෙනවා දන්නවා. ඉතින් ඒක නිසා ඒක ගැන සැකයක් නෑ කොහෙත්ම. ඉතින් ඒවා අයිති වෙන්නේ කුමන කොටසට කියලා මට ප්‍රශ්නයක් හිතෙනවා. මොකද ඒවා දිබ්බ චක්කු සෝත නෙවෙයි ඒවා සාමාන්‍ය මනස එහෙම නැත්නම් වේදනා ඒ වගේ දේවල් වලට තව කෙනෙකුගේ එහෙම එකට නිකන් සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාවල්. ඒවා කොහොමද පැත්තට යවෙන්නේ කියන එකත් මම දන්නේ ඒක ප්‍රයෝජනවන්ත කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. සල්වත් මහත්මයා. තෙරුවන් සරණයි දිලුක් මහත්මයා. අපි සත්‍යතුමාට යමු සාකච්ඡා ඉදිරි කොටස් කරන්න. ඉතින් මට මට හිතෙන සත්‍යතුමානි දැන් කට්ටිය බොහෝ හැමෝම කිව්වා වගේ මේක අර ක්‍රමක්‍රමී යන ගමනක් තමයි. නමුත් මේ අපි තථාගත දේශනාවේ විවිධ තැන්වලදී අහලා තියෙනවා මේ කිසියම් අපිට ඒ සෝතාපට්ටි මාර්ගයත් සමග එහෙම නැත්නම් මාර්ගයේ කිසියම් මාර්ගඵලයන් වලදී ලැබෙනා වූ කිසියම් හැකියාවනොත් සංසන්දනාත්මකව බලලා එකකට වඩා එකක් හොඳයි කියන වට්ටමේ සැසඳීමක් තියෙනවානේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පෙර ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේදී ඇතිවෙච්ච දේවල් නරකයි සකුදාගාමික තමයි යන්න ඕනේ. එහෙම නැත්නම් අනාගාමී එහෙම එකක් නැහැනේ. මේක ඒ ඒ ප්‍රමාණිකුල වෙන දේවල් ඒ වෙනවා. නමුත් අර ඒකායන පරමාර්ථය නිබ්බාණය වුණාන් පස්සේ ඒ ඒ විදිහට වඩා සුදුසු දෙ ගැන කියනවා කියලා. ඉතින් ඒ නිසාවෙන් මේ මාර්ගයේදී මේ සිදුවෙන දේවල් මේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒ වහිලා දැකීමක් හෝ නෙමෙයි සිදුවේ යුතු වෙන්නේ තමාට ඒ හැකියාවන් දිනු කරගනිමින් ඒ தත්ත්වයන් පසු කරගමින් යනකොට තමන් මුලා නොවි ඉලක්කය අමතක නොකර යන්න පුළුවන්කමක් ඇති කරගෙන යෑමයි සිදුවිය යුත්තේ කියන දේ. ඉතින් මම කලින් කිව්වාගේ මේ විනි හැකියාවන් වැඩි කර මේ හැකියාවන් වැඩි කරගන්න ක්‍රමවේදයන් එහෙම නැත්නම් තියෙනවනම් ඒව දැනගන්න පුළුවන් නම් මම නම් පෞද්ගලිකව කැමතියි. ඉතින් ඒ මොකද මාවතට අදාළයි කියලා හිතන නිසා වෙන්න. ඒවල නතර වෙන්න නෙමෙයි. නමුත් ඒවා ප්‍රගුණ කරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් නමුත් ඒ අවශ්‍යම වෙන්න පුළුවන් කෙසේ වෙතත්. හොඳයි මම ගෞරවයෙන් සත්‍යතුමා වෙනුවෙන් සාකච්ඡා ඉදිරි කොටසට යනවා. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. ඊළඟට එන්නේ ආර්ය ඵල හතර ගැන කතා කරන්නේ මොකද මහාලි ඇවා ඒ ඒ සමාධි භාවනා දිනු කරන්ටද තථාගතයන් වහන්සේ වෙත මේ බණ භාවනා කටයුතු කරන්නේ භික්ෂු පිරිස කියලා. කුසුණක් අත කතා කරන්න ඇතිනේ ඒ නිසා. එතකොට බුදුහාම කිව්වේ නෑ ඊට වඩා ඉහළ දේවල් තියෙනවා. ඊට වඩා ඉහළ දේවල් තියෙනවා. අර කූට දන්ත ඇත්තටිකේ දාන යාඥ ගැන තියෙනකොට ඉහළ දානමාන පින්කම් තියෙනවා කියලා. සත්‍ය අවබෝධය සඳහාම ගියේ වගේ. මෙහාට කියනවා ඒ අහනොත් මොනවද කතමේ පනතේ භන්තේ ධම්මා උත්තරී තරාච පණීත තරාච මීට වඩා ඉහළ ප්‍රනීත වූ වඩා උසස් ප්‍රතිඵලගෙන දෙන දේවල් මොනවද භාග්‍යතුන් වහන්සේ ළඟ භාවනා කිරීමෙන් මේ භික්ෂු පිරිස් ලබන කියලා. එතකොට අපි ඔන්න දන්න දෙයට කියන්නේ ඉදමහාලේ මහාලේ මේ ශාසනේ මෙතෙන්දී භික්ෂුවක් තින්නම් සංයෝජනානම් පරික්ෂය සංයෝජන තුනක් ගෙවලා දාලා අයින් කරලා දාලා සෝතාපන්නෝ හෝති සත්‍යාබෝධේ මාර්ගයට පූර්ණ වශයෙන් අවතීර්ණ වෙනවා සම්පූර්ණ වශයෙන් ඒකට එනවා මොකද එයා දක්ිනවා ඊට පස්සේ ඒව තව විශේෂණ පද තියෙන අවිනිපාත දාමෝ එයා ආපහු පහලට වැටෙන්නේ නැහැ මනුෂ්‍යත්වයෙන් පහළ තත්ත්වයට යැවෙන්නෙම නැහැ. නියතු. අනිවාර්යෙන් එයා වැට තියෙන්නේ වන් වේ පැත්තකට. ඒ පැත්තට යනවා. ඒ කායන පැත්තකට යන මේ වෙනවා එතකොට. නියතය. සම්බෝධි පරායනෝ සත්‍යාබෝධයෙන් තමයි අවසන් වෙන්නේ. එතකොට හත් තුනක් අයින් වෙන්නේ කෙනෙක් මතේ තියෙන. ඒක කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ සඳහා මාර්ගුන් වහන්සේ දේශනා කරන්නේ. අයම්පිකෝ මහාලි ධම්මෝ උත්තරීතරෝච පනිතතරෝච. මහාලි මේ තමාර කලින් කියපු ඒකංශ නැත්තම් උභයංශ භාවිත සමාධියට වඩා ඉහළ හා ප්‍රතිඵල වැඩිදී. ඉහළ තප්තිය. ඒවා තමම්ම සාක්ෂාත් කරගන්න පොතෙන් අහන්ත නෙවෙයි අරයත් මෙහෙම කරලා තිබුණාලු කියන්ට නෙවෙයි මේක කරන්න පුළුවන් කියලා Tamanට තේරෙන්න පැත්තෙන්. ඊට පස්සේ පුණචපරම් මහාලි බික්කු තින්නම් සංයෝජනනම් පරිච්ඡයා ඒ විතරක් නෙවෙයි අර කලින් කියපු අපි කියන්නේ සක්කාය දිට්ඨි ඊට පස්සේ විචිකිච්ඡා ඊට පස්සේ සීලබ්බත පරාමාසයන් කියලා සත්‍ය අවබෝධය සඳහා නොගත යුතු මාර්ගයන් අනුගමනය කිරීම කියලා. ඊට පස්සේ ධර්මයේ පිළිබඳ ස්ථාවර ඥානයකට පැමිණීම. ඊට පස්සේ මේ පහ තේරුම් ගන්න එක. මොකවුද සත්‍යදී? කවුද මේ මං දැනට මේ දක්කගෙන හොල්ලගෙන යන එකනා කවුද මේ කතා කරන දිව හොල්ලන එකනා කවුද මේ ඇස් වලින් බලන එකනා කවුද කියලා Taman තේරුම් ගන්න එක. ඥාන දර්ශනය කියන අපි දැනගන්නත් ඕන. ඉගෙන ගන්න. ඒ තුන නැති කරලා අයින් කරලා දාලා රාග දෝෂ මෝහානං තනුත්ත රාගයයි ద్వේෂයයි මෝහයයි ඒවා සැරබාල කරලා තනුක කරලා සකදාගාමි හොත් එයා සකදාගාමී කියන තත්ත්ව සකදාම කියන සකි දේවි මන් ලෝකං ආගන්තා දුක්ඛසන්තං කරිසති. එයා ආයිත් manussත්වයකට එන්නේ එකම සැරයක්. එනවා නම් එන්නේ. නොඑන්ටත් ඉඩ තියෙනවා. නමුත් එයා එන්නේ එක සැරයක්. සකින් ඒව. ඉවන් ලෝකං ආගන්තා දුක්ඛසන්තං කරිසති. දැන් සත්‍ය ආරය ඒ රාග දෝෂ මෝහ තනුක උන් නැත්තම් ඒ වගේ සැර බාලුන් නැත්තම් අනිවාර්යෙන් හත්සරයක් හත්සරයක් જાති ඒ කියන්නේ S14ක් විතර ගන්නවා ආයසරයක් පාවිච්චි කරන්න. මේ විදිහට කන්දා හතරක් නාසවල් හතක් දිවවල් හත ඊට වෙඩි ජනින්නේ නැහැ යාට. දෙන්නම් මේ plan කරන යන හැටි තව දිව කොච්චර ඉද්දන්නේ කියලා හිතලා බලන්න. තව හම් හම් කොච්චර හම් ඉද්දන්නේ කියලා. මිනිස්සම් විතරන්නේ තව වෙන හම් වෙන්නටත් ඉඩ තියෙනවා. පරිස්සම් වෙන්න ඕන. එතකොට මේ අර සෝතාපන්න කියන தത്വයට වඩා ඉහළ වූ අයම්පිකෝ මහලි ධම්මෝ උත්තරීතරෝච පනිතතරෝච යස්ස සත්‍ය කිරියා හේතු භික්ඛුමයි බ්‍රහ්මචර්යයන් තරන්ත සත්‍යාවෝදය සඳහා උනන්දු වෙන ඇත්තෝ මේ මා කියූ ධර්ම විනය මාර්ගයට ඇවිල්ලා සත්‍යාවෝද සඳහා උත්සුක වෙන්නේ උනන්දු වෙන්නේ ඔන්න වගේ ඊටත් වඩා ඉහළ සත්‍යාවෝදයක් tamamම අත්දකින්න කියලා සත්‍ය කිරියා හේතු පුණචර පරම්මහරි විතරක් නෙවෙයි මහරි බික්කු පංචන්නං ඕරම් භාගයන් සංයෝජනා පරික්ඛ්‍ය ඕරම් භාගී කියන්නේ පහලට ඇද දාන්න නැත්තම් මුල්ම පහත් තියෙන අඩු තත්ත්වේ පහම අයින් කරලා දාලා සංයෝජනම් පරික්ඛා ඕපපාතිකෝ හොති. ඕපපාති කියන්නේ ආයේ මේ මිනිස් ගර්භාෂයකට රින්ගන්න එයාට ඊට පස්සේ තාත්තා අම්මලා වුණ වෙන්නේ එයාගේ උප්පත්ති කියන එක තාත්තම්ලාගේ සපෝට් එකකින් වෙන්නේ නැහැ. කියන මහා භූත රූප දාගන්න ඕන එයාට ගොඩක් අල කවන්ට කැරට් කවන්ට යෝගට් කවන්ට අයිස්ක්‍රීම් කවන්ට විටමින් පෙති දෙන්න හෙම්බිරිස්සාය දෙන්න එකක් ඉන්නේ එයාට. හුදුමලක් එකක් තියෙන ඒතකොට. ඕරම් භාගයේ සංයෝජන අයින් කරලා ඕපපාතිකෝ හෝති. උත්පත් උත්පාදයක් සිද්ධ වෙන්නේ මැනිෆෙස්ට් වෙනා විතර අර විඥානේ කොහේ හරි. හුඟක් වෙලාට අපි දන්නවා එතකොට අර උප්පත්ති හේතු කියලා කියන පරිදි ඒ සුද්ධවාස තත්ත්වයට තමයි යවෙන්නේ. සුද්ධවාස තත්ත්වයට. තත්ත්වපත් නිබ්බායි. ඒ කියන කලින් කියු සක්කාය දිට්ඨි වචන අපි දන්නවනේ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ පවතින භූත භාවයක් නිස්නියත වශයෙන් තියෙනවා රූප වේදනා සංඥා සංඛාර අත්දැකීමින් යනවා. ඒවා මගේ කියලා බාර අරගෙන හමාරයි. ඒක නතර වෙනවා. ඊළඟට විචිකිච්ඡා කියන එක ඒවත් නැති වෙලා යනවා. විචිකිච්ඡා කියලා කියන්නේ ධර්ම මාර්ගය ගැන මේකෙන් තමයි මේ දුක නැති උනේ. සනිරෝධ ගාමිනී මාර්ගය ගැන Tamanට සක්ෂු දක්ෂේ පැහැදිලි. ඒක ඊට පස්සේ සීලබ්බත පරාමාස සත්‍ය අවබෝධය සඳහා ඒවා මෙයා කරන්නේ. ඒවා මේවා කරන්නේ නැති වෙනවා. ඒ ඒවට දුස් කියනවා නෙවෙයි. නමුත් හුඟක් වෙලාවට හොඳ බෞද්ධෙක් හොඳ හෙළයෙක් වෙනවා වගේ කතා අහින් වෙලා ඔළුවෙන් අහින් වෙලා යනවා. ඒවා කාරුණිකව කිරින જાතියක් විතරයි ප්‍රයතෙන් ඊට පස්සේ කරුණා මෛත්‍රී කියන එකෙන් අයින් වෙලා. කියන්නේ එතකොට මාතෘභාවයේ කටයුතු කරන මාතෘභාවය පූජනීයත්වයකට පත් කරගෙන ඒක නිලයක් හැටියට දරන්න පීතෘභාවයේ යුතුයකම් කරන පීතෘභාවය නිලයක් හැටියට පාවිච්චි කරන්න. ඒ වගේ බෞද්ධ භාවයේ නිලයක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ ඊට පස්සේ. එළ බව, පිරිමි බව, ස්ත්‍රී භව, භික්ෂු භව කියනම නිලයක් හැටියට පාවිච්චි වෙන්නේ මේකේ කොටසක් විතර. ඒ தත්ත්වයට එනවා ඊට පස්සේ. සීලබ්බත පරාමාසය වයින් කළ ඊට පස්සේ රාග දෝෂමෝ රාග දෝෂමෝහ ත්‍රිමෝහ කියන රාග දෝෂ විශේෂයෙන් සම්පූර්ණ කාම රාග ව්‍යාපාද කියන්නේ ඒවා ඉවරයි ඊට පස්සේ. එම එකනා තමයි පංච ඕරම් භාගයේ සංයෝජන අයින් කරලා දාලා අනාවත්ති ධම්මෝ පාපහු කැරකිලා ඉන්නේ නැහැ යූ ටර්න් එකක් ගන්නේ නැහැ යා තත්ත්වපරිනිබ්බායි තස්මා ලෝකයතන ඒ කියන්නේ එතනින්ම ඉවර වෙනවා ඉතින් කියනකොට බය හිතනවා නම් හිතලා බලන්න ඕනේ ආයෙත් හෙම්බිලිසා හැදෙන ශරීරයක් ගන්න ඕනද ආයෙත් පෙනහලු ඕනද ආයෙත් බඩවැල් ඕනද ආයෙත් ගර්භාෂ ඕනද ආයෙත් මොළ ඕනද ආයෙත් දකුණු කකුල් වම් කකුල් ඕනද ඉලයට ඕනද කියලා හිතලා බලන්න ආයෙත් টয়ලට් ඕනද ෆ්‍රිජ් ඕනද කියලා අහලා බලන්න ඒ ඇහිල්ලම මාර්ගයට අවතීර්ණ වෙන්න හොඳ තත්වයක් වෙනවා මේ ඔහු ඔහුටමයි කියාගන්න ඒවා අහලා බලන්න තමන්ගේ අනාවති ධම්මා තස්මාලෝක අනහයාතු ගබ්බසෙයන් කිව්වේ අනේ සත්‍යෙට. අයම්පිකෝ මහාලි ධම්මෝ උත්තරීතරෝච පණීතරෝච. මහාලි මෙන්න මේ தත්වයක් අර කලින් කියපු එකට වඩා උත්තරීතරයි ඉහළ තත්ත්වයේ තියෙන පණීතතරයි බොහොම සුවදායකයි. යස්ස සත්‍ය කිරියා හේතු බික්කුමයිද බ්‍රහ්මචර්යයන් කරන්ති සත්‍ය අවබෝධය සඳහා මුළු ජීවිතයම කැප කරපු. ඇත්තෝ ඔන්නෝයි සඳහා තමා මා ළඟට ඇවිල්ලා මේ ධර්ම මාර්ගයේ දෙන්නේ. පුණිත පරම්මහාලි. ඒ විතරක් නෙවෙයි මහාලි තව එකක් තියෙනවා. ආසවානං කය ආශ්‍රව කියන ඔක්කොම ලියලා දාලා අයින් කරලා දාලා ඉවරයක් කරලා දාලා ආශ්‍රදානං කාමාස ඊට පස්සේ ගලහන්න දෙයක් නෑ ඇතුළට. ඉතින් කාන්දුවෙන්ට දේවල් නෑ දැන්. කාන්දුවෙන්ට තැනක් නෑ. ඒ කියන්නේ හිතින් එකක් තියෙනවා නෑ පිටම් මුත් යන එක අඩියක් නෑ පතුලක් නෑ එන ඒවා ඉන්ට තැනක් නෑ ඒක ගලන්නේ නෑ ගැලුවොත් ඉන්ට තැනක් නෑ මොකද මම කියන එක අතුරුදහන් මම මම හිතක් නෑ එතකොට මගේ හිත කියලා මං කියන්නේ මම හිතක් නෑ ඊට පස්සේ මම වේදනා නෑ ඒ මම ඒ වේදනාවෙන් මම අයින් වෙලා ගියලා මම තමයි ග්ලූ එක වෙලා තියෙන්නේ මම සංඥා නැහැ ඊට පස්සේ. මම සංකාර නැහැ, මම විඥාන නැහැ. හිංසාවක් අදි නැහැ, පතුල් නැති දෙයක් ඒකින්ද ඒක ඇයි නැතිල යනවා. ඉන්ට තනන්න ආශ්‍රවට. කාමාසව, අවිජ්ජාසව, භවසව ඒවා කියවා එක දිත්තාශ්‍රව එකකටවත් ඉන්ට විදිහක් නෑ, ඉන්ට තැනක් නෑ තේරුම් ගත්තා. ඒ කොතෙන්ද ඉන්නේ කා කා තුලද ඉන්නේ ඇවිල්ලා කියලා දන්නේ නැහැ. කාමරාගේ ඇවිල්ලා මොකටද මොකද්ද පාවිච්චි කරන්නේ? මගේ ශාරීරිය දැන් තේරුම් අරගෙන නම් තියෙන්නේ. පාවිච්චි කරන්න ඉන්ද්‍රියක් නැහැ මට. කාමේ පාවිච්චි කරන්න ඉන්ද්‍රියක් නැහැ. කාමේ පාවිච්චි කරන ඇහැක් නැහැ. කාමේ පාවිච්චි කරන කනක් නැහැ. ඒ කාමේ පාවිච්චි කරන්න නාහයක් නැහැ ඊට පස්සේ. පාවිච්චි කරන නාහයක්. මේක කියන්නේ නාහේ නැහැ කියනවා නෙමෙයි. ඒකට හමක් නේ ඒකට එන්නේ නැහැ යා. ඒක වින්දනක් අර යමක් ගෑවුනහම වින්දනයක් එනවා. යමක් පත් වෙනවා තෙල් නිසා ඒ තෙල් නැතුනහම නැති වෙනවා වගේ දැනගන්නවා කියලා. අනේ තත්ත්වය. තුරිය චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්ති. ditthiye ධම්මේ. ඒ චේතෝ විමුක්තියයි. කියන්නේ දැන් ප්‍රඥාවෙන් අවබෝධ කරනවා වගේම අර චේතෝ විමුක්තිය කියලා අර දාපු ඒකංශ භාවිත සමාධියට වගේ දෙයකට ගියොත් එහෙම එයාට එතන තේරෙන්නේ මේ චිත්ත භාවය කියන එක දිනු කරන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. මේ හිතන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක මැෂින් එකක්. ඒක කැමරාවක්. ඒකට ඒක රේඩාර් එකක්. ඒක හබල් ටෙලස්කෝප් එකක් වගේ දෙයක්. ඒකට අහු කරගන්න පුළුවන් කියන එක තේරෙනවා ඒකට. ඒතකොට මේ ඇහැට හිර වෙලා ඉන්නේ ඇහැ කියන එකට. ඒ කාචය කියලා එකක් විතරක් ඒ කුඩිකාව ඒ විතී தත්ත්ව විතරක් හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ චක්කායතනයම තේරුම් ගන්නවා. චක්කායතනේ හැටි. ඒ කියන්නේ ඒතකොට දැන් සැක කරන්න දෙයක් නැහැ. අර මුගලන් හාමුදුරු සෙරුත්තාන සාකච්ඡා කරේ විදියට. ඒක ඒ ආඩුවට සත්‍යබෝධි මාර්ගය වෙනම තම බුදුහාර මෙතෙන්දී යනවා තර අඩු කරන්න හොඳ නැහැ දැනට දන්නේ නැත්තම්. එතකොට ඒත්තු සයන් අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරති. ඒත්තු තිත්තේව ධම්මේ. කියන්නේ මේ දෙන්නේ කියන්න පුළුවන් මේ ඉන්න කාලේ ශරීරය සහිතව ඉන්නකොටම 2019 දීම 2020 දීම අපි 2009 දිත් මේ කතාව කිව්ව දැන් 19ටත් ඇවිල්ලා. තාමත් ඒකමයි කියන්නේ. 29 වෙනකොට හින්දි දාන්න නෝත් ඒක තමයි. ඉදාරත් අනිත් අය හරි කතා කරන්නේ. යස්ස සත්‍ය කිරියා හේතු බික්කුමයි බ්‍රහ්මචාරියන් චරන්ති. යමක් සඳහා මා ළඟ භික්ෂුන් වහන්සේලා නැත්තම් සත්‍ය අවබෝධය සඳහා මුළු පැවැත්මම උදේ දවල් සහ හවස ඉර පායනකොට සත්‍ය අවබෝධ සඳහා උනන්දු වෙන්නේ. ඉර මුදුන් වෙනකොට සත්‍ය අවබෝධය සඳහා. ඉර බහැල යනකොට සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන්නේ. හඳ ඇතත් නැතත් පෘථිවිය කැරකුණත් නැත පෘථිවිය නොකරවි තියන්නේ ඒකිට හඳ ආතත් නැත. දාදවගේ අමාවගේ දවසකුත් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. අද නෙවෙයි හෙට අනිද්දා ඉන්නේ. නමුත් එදාට පුළුවන් සත්‍ය අවබෝධය හඳ රවුම් වල බබලන්ටම ඕන. ඒක තේරෙන උඩට. ඊළඟට ඒ මහාලි අහනවා ආයෙත් අත්තිපන බන්ති මග්ගෝ දැන් මේ අපි දැන් ප්‍රතිඵලනෝ දැන් කීවේ දැන් තවත් බ්‍රාහ්මණ පිරිසක් එහෙම ඉන්නවා. ඒතකොට මෙයා ඊට පස්සේ මේකට මාර්ගයක් තියෙනවා. කොහොමද ඔය කියන දැන් මේක බුදුහාර කිව්වම නෑ කියන්නත් බෑනේ. යා පුදුම ආදරෙක ඉන්නේ. දැන් දැන් අපේ දරලසක් අත දෙහිම් මේ කියවට බුදුහාර සරපම කතා කරන්න හදන්නේ. එතකොට අත්තිපන භන්තේ මග්ගෝ අත්තිපටිපදා මේකට මාර්ගයක් මේ යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒතේ සම්ධම්මාන සච්චි කිරියාය. ඔය කියපු ඒ කරුණු හතරක් කිවනේ ඒ ඒ තලවල් හතර නැත්තම් පිබිදීම් හතරක් වූ මම යනවා නෙවෙයි දැන් මම මම කියන එක නැති වෙන තරමට පිබිදෙන ඒවා. ඒ කියන්නේ ඊට පස්සේ යාට ඒකට පුරාජේරු කතා කරන්න දෙයක් වෙtti වෙන්නේ ඊට පස්සේ. ඒ කියන්නේ මම අතුරු දහන් වෙලා ඒකයි පිබිදෙනවා කියන්නේ. unfolding මලක් පිපෙනවා. එතකොට එයා මේකට ප්‍රතිපදාවක් මාර්ගයක් තියෙනවා. අත්තිකෝ මහාලි මග්ගෝ අතිපටිපදා ඒතා ඒතේ සම්ධම්මාන සච්චිකිරාය. ওই කලින් කියපු ධර්මයන් තමන්ම අත්දකින්න. තමන්ටම තේරුම් යන්න මාර්ගයකුත් ප්‍රතිපදාවකුත් ගමන් මාර්ගයකුත් තියෙනවා. කතමෝ පරභන්තේ මග්ගෝ කද්ද භාග්‍යතුන් වහන්සේ මාර්ගය. ඒ මාර්ග ශක්ති ක්‍රියා කියන්නේ තමන්ම අත්දකින්න තමන්ම සාක්ෂාත් කරගන්න ශක්ති කියන්නේ ඒකයි තමන්ගේම ඇහෙන් දකින්න අය මේ අරිය අට්ටංගිකෝ මග්ගෝ වෙන එකනේ මේ කොටස් අටකට තියෙන කොටස් අට ආරි උතුම් தත්ත්වේ පවතින මාර්ගයක් සම්පති දකින්න අනං හරියට දකින්න පංච උපාදානස්කන්ධයක් ඒ දැකීම සඳහා සම්මා සංකප්ප අවශ්‍ය හිතන ක්‍රමය රාග දෝෂ මෝහ වලින් පැවරෙන්නේ නැතු වෙන්න ඕන. කල්පනා කරන විදිහේ රාග දෝෂ මෝහ අඩු වෙන්න ඕන. මොනවා ගැන කල්පනා කරත්. සම්මා වාචා කතා කරන්න දිවක් තියෙනවා. ඒ දිවෙන් කතා කරන්න ඕනේ. අනුන්ට ප්‍රියමනාප දේවල් විතරයි. අනුන්ට දුකක් දෙන දේවල් සඳහා අකුරු පාවිච්චි කරන්නේ නැහැ, වචන පාවිච්චි කරන්නේ නැහැ, ඊමේල් පාවිච්චි කරන්නේ නැහැ. සම්මා කම්මන්තෝ ඒ වගේම කරන්ට වැඩපිළිවෙල අනිත්‍යයට තමන් දුක සඳහා ක්‍රියා කරන්නේ නැහැ. කියන අනිත්‍යයට වද වේදනා දුක් පීඩා වෙන විදියට වැඩ කරන්නේ. අපි දන්නා ඒවා සාකච්ඡාවේදී අවශ්‍ය නම් කතා කරන්න. සම්මා ජීවෝ වගේම තමන් ශරීරයක් තිබුණාම කවන්ට ඕන පුවන්ට ඕන චූල සීල මජ්ජිම සීලවල මහා සීලවල විශේෂයෙන් කිය. ඒක නොගැලපෙන දෙයක් කරලා බැංකු ගිණුමක් හදාගන්නේ නැහැ. නොගැලපෙන දෙයක් කරලා ගෙදෙට්ට හාල් පොල් ගේන්නේ නැහැ. නොගැලපෙන දේවල් කරලා ගෙදරට බඩු මුට්ටු ගන්නෙ නැහැ. ඒකයි සම්මාජීවය කියන්නේ. තේරෙන භාෂාවෙන් අපි දන්නවා හරියට කිව්වොත් සම්මාජීවය කියන්නේ මොකක්ද? සම්මා වායාම උත්සාහයක් කරන්න ඕන අනිත්‍යයි කරනවත් නෙවෙයි මේ මාර්ගයේ තියෙන බාධාවල් ඩිංගෙ ඩිංග අයින් කරගන්න මොනවා හරි බාධාවල් තියෙනවා අභ්‍යන්තර චිත්ත බාධාවල් තියෙනවනේ අයින් වෙන්න බාහිර බාධාවල් තියෙනවානේ ඒව අයින් කරගන්නට උත්සාහ ගන්න. මොකද ඒව නිසා තමයි මනසේ තියෙන අකුසලයන් වැඩි වෙන්නේ. සම්මා සතිය හොඳටම දන්නවා අපි පංච උපාදානස්කන්ධයන් තේරුම් ගැනීම සඳහා කය වේදනා චිත්ත ධම්ම වෙනුවෙන් ඒ ඒ ශේෂ්ඨ හතර ගැන නිරන්තර සතියක් පවත්වන්න ඕන. පුළුවන් හැම වෙලාවෙම සම්මා සමාධි. සම්මා සමාධි කියනකොට ගන්නවා අර අර කෙටියෙන් අවාපු ඒකාංශ සමාධිය හරි ඒ ඒ වගේ තැනකට මේ නතර වෙන්නේ නැතුව අර කතා කරා සාමාන්‍ය ඵල සූත්‍රයේදී බොහෝ දුරට කතා කළා. ගිය පසුගිය වතාවකත් ඒක දැක්කා. මිට කලින් ධර්ම සාකච්ඡාවේදීත් අර හොඳ ප්‍රශ්නයක් මතලා කතා කළාගෙන එතකොට ඒ ධ්‍යාන తত্ত্বය ධ්‍යාන කියනකොට ඒ ධ්‍යාන කියන්නේ මොනවද කියලා කල්පනා කරා අපි ඒව හරහා යනවා බොහෝ විට ඒව හරහා අපේ ගමන් මාර්ගයේ තියෙනවා ඒట్లా නොදැනගත්තත් ඉගෙන අවදි වීමක් අවශ්‍ය වෙනවා ඒ සම්මා සමාධි කියන தත්ත්වයට අරගෙන අයංකෝ මහාලි මග්ගෝ මෙන්න මේකයි මහාලි මාර්ගය අයම් පටිපදා ගමන් පිළිවෙල මෙන්න මේකයි තමන් යෙදෙන්න ඕනේ මෙන්න මේ මේ ওই අත ඇතුලේ. නැගිටින්න ඕනේ ඒ අය ඒ අත ඇතුලේ. ටෙලිෆෝන් කරන්න ඕනේ ඒ අත ඇතුලේ ඉඳගෙන. කාර්ය කෙරවන්නේ ඒ අත ඇතුලේ ඉඳලා. බත් කන්නේ ඒ අත ඇතුලේ ඉඳලා. කාර්යාලේ ඒ අත ඇතුලේ ඉඳලා. බිස්නස් කරන්නේ ඒ අත ඇතුලේ ඉඳලා. පත්තර කියවන්නේ ඒ අත ඇතුලේ ඉඳලා. ඒ අත ඇතුලේ වින්ද වෙනවා. අයංකෝ මහරි මග්ගෝ යම් පටිපදා ඒතේසං සත් ධම්මාන සත්‍ය කිරියාය මේ කරුණ ටිකගෙන වැඩි පුරස් සාකච්ඡා කරන්න අවශ්‍යයි ප්‍රතිපදාව තුල යන විදිහට එහෙන් මෙහින් යහපු දේවල් කියලා නෙවෙයි ඉතක් මෙතන ඉන්න ඒ වගේන මාර්ගයට අවතීර්ණ වූ ඒ එකේ ඉව අල්ලපු ඇත්තෝ ඉන්න කරුණාකර අපටත් ඇහෙන්න කතා කරන්න ඒවා අනිත්‍යයට උනන්දුවක් සම්මා සම්බුදු සරණයි. ඒ මහා නියු තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වානි. මම කැමති වෙන අනික මිත්‍ර මිත්‍රයන්ට ටික වෙලාවක් පිළිබඳ සාකච්ඡා කරන්න යොමු වෙන්න. සේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්නම්ම. තෙරුවන් සරණයි. ඒක ආවදගත් සූත්‍රයක් හැටියට මම මේක තේරුම් ගත්තේ. මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ දැන් මෙතන මේ චතු ආර්ය ඵල කියලා සෝවාන් වෙන සෝවාන් සපෘතාගාමී අනාගාමී කිසල තේරුම් කරලා දීලා ඊට පස්සේ බුදුහාමුදුරෝ ගියා ආරෂ්ඨාංගික මාර්ගයට තේරුම් කරා. එතකොට දැන් චතු ආර්ය ඵල නැත්තම් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනෙද? ඒක ඉවර කළා නේද මෙතනට එන්නේ කියන එක එක ප්‍රශ්නයක් ඇටියට තුණා අනිත් එක තව එකක් තමයි මට ලැබෙන්නේ මේ දැන් සෝවාන් වෙති වීමේදී සංයෝජන තුනක් අයින් කරනවා කියලා අපේ සජිතතුමා බුදුහාමුදුරගේ දේශනාව මාර්ගයෙන් විස්තර කළා දුන්නා. ඉතින් මේක කොහොමද අයින් කරන්න මේ මේ තුන එකට අයින් කරනවද නැත්නම් එකක් අයින් කරලා ඊට පස්සේ අනිත් එක අයින් කරනවද කොහොමද මේක ප්‍රැක්ටිකලි කෙරෙන්නේ කියන එකත් පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිටුවන් සරණයි. තේරුවන් සරණයි. සේන මහත්මයාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරක් මම චිත්‍ර මහත්මියකින් බලාපොරොත්තු වෙනවා. ඒ චිත්‍ර මහත්මිය සේන මහත්මියගේ පළවෙනි ප්‍රශ්නෙට පමණක් පිළිතුරක් දෙන්න. තිරුවන් සරණයි හැම දිනාටම මම හිතන්නේ සේනමාත්මයා ඊටම හොඳ ප්‍රශ්නයක් අපිට අරගෙන ආවේ මොකද තථාගතයන් වහන්සේ මෙතනදී අපිට ප්‍රතිපදාවයි අපිට පෙන්වුවේ මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න මෙතන තමයි අපි කියනවනම් යම්කිසි දෙයක් සොයන දෙයක් තියෙනවනම් ඒ දේ ලැබෙන්නේ කියන එක. ඉතින් උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියනකොට ඇත්තටම අපි දන්නවා මේ විදිහට අහලා තියෙනවා සෝත කියලා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයට. අරෂ්ඨාංග මාර්ගයට පැමිණුණ කියන සෝතාපන්න කියන தত্ত্বය ඒ ඒ සම්බන්ධවත් අපි අහලා තිනවා යම් කිසි කෙනෙක් එහෙමනම් සම්මාදිට්ඨියට පැමිණුණා කියලා කියන්නේ මොන මොහොතකදද කියලා මොකද අපි සම්මාදිට්ඨිය කියනකොට ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා අපි දන්නවා. නමුත් ලෞකික සම්මාදිට්ඨිය කියලා අහලා තිබුණට අපි ලෞකික ආරෂ්ඨාංග මාර්ගයක් ගැන එහෙම සඳහනක් තීරුම් අරගෙන නැහැ. සමහරට මම නොදැනුවත්කම වෙන්නත් පුළුවන්. එතකොට මේ ලෝකෝත්තර පැත්ත ගැන අපි හිතනකොට එහෙමනම් මේ සම්මාදිට්ඨිය කියන්නේම චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි අවබෝධයක් කියන එකින්ම තමයි කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතනිනුත් මේ දුක හොඳින් හඳුනාගත්තොත් එහෙම නැත්නම් දුක සාක්ෂාත් කරන්න කියලා තියෙනවා. මේ දුක කියන එක උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවානේ තුන් විදියකට. දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියලා. ඉතින් දැනට තේරුම් ගත්තපු විදිහට දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන එක අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් සම්මුතිය දිහා බැලුවාම. නමුත් මේ සංඛාර දුක්ඛතාවය කියන එක ඒ දේ අවබෝධ වෙන්න නම් යම්කිසි කෙනෙක් ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨියට පැමිණෙන්නම ඕනේ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට කෙනෙක් පැමිණෙනවා කියන්නේ ඇත්තටම සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාස තුනම සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියන එක කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. ඒ මොකද යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් කියන්න හොඳ නැහැ. යම් කිසි මනසක් තමන් කියන්නේ කවුද කියන එක ඇත්තටම ඒ අතක්ඛාවචරව අවබෝධයකට ආවොත් එතනින්ම දෘෂ්ටිය කැඩිලා යනවා. ඒ දෘෂ්ටිය කැඩෙනවත් එක්කම ඇත්තටම විචිකිච්ඡාවක් තියෙන විදියක් නැහැ. මේක කොහොමද අරක කොහොමද කියලා. ඊළඟට ඒ එහෙම දෙයක් නැත්නම් මේ මාර්ගය තුල ගමන් කිරීමට ඉදිරියට වැරදි වැරදි දේවල් සීල ව්‍රත වල යෙදීමක් සිදු වෙන්න විදියක් නැහැ. මොකද අර අර දැකීමත් එක්කම ඒ දේවල් ඉවත් වෙනවමයි කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. ඒ ඒ ඇත්තටම කියනවනම් ඒ සේන මහත්මයා අහපු ප්‍රශ්නේ තවදුරටත් මාර්ගය මොකටද කියලා කියන එකට හේතුනේ පිළිතුර වෙන්නේ ඇත්තටම සෝවාන් මාර්ගයට පැමිණෙට පස්සේ තව කොටසක් ඉදිරියට කරන්න තියෙනවා. ඒ ඇත්තටම කෙරෙන්නේ තථාගතයන්සේගේ වචනයෙන්ම කියනවා නම් උන්වහන්සේ කියනවා කෙනෙක් සෝවාන් තත්ත්වයටපත් වෙන්නේ මනසක් සෝවාන් තත්ත්වයටපත් වෙන්නේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමෙන් කෙනෙක් සකෘදාගාමි තත්ත්වයටපත් වෙන්නේ ඒකෙන්මයි අනාගාමි තත්ත්වයටපත් වෙන්නේ ඒකෙන්මයි අරහත් මාර්ගයටපත් වෙන්නේ තේකින්මයි කියලා උන්වහන්සේ කියලා දෙන. එහෙමනම් අපිට හොඳටම තේරෙනවා මේ මාර්ගය වඩන්න අපි තාම පටන් ගත්ත විතරයි. උන්වහන්සේ කියන්නේ මේ මේ දේම කරන්න ඕනේ. මේ දැක්මත් එකමයි. මේ සංඛාර දුක්ඛතාවය කියන එක දකින්න මේ සඳහා ධාතු වශයෙන් ආයතන වශයෙන් උන්වහන්සේ කියනවා උපාදානස්කන්ධ වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් දැකීමක් සිදු වෙන්නම ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ අපි පවත්වන සමාධිය දැන් අපි තේරුම් ගත්තනේ එක පැත්තකට යොමු සමාධියකින් මොකද වෙන්නේ කියලා. ඒ වගේම විදර්ශනා සමාධියෙන් මේ දේවල් Taman තුලම දැක ගැනීමේ හැකියාවක් ඇතිවීමෙන්ම අර සත්‍යජිතමා අපිට මුල්ලදීම තේරුම් කරපු අවිද්‍යාව කියන විෂ අයින් වෙනවා. ඒ විෂ අයින් වුණු මනසකට අනිත් දේවල් තියෙන්න විදියක් නැහැ. මොකද මේ විෂ නිසාම තමයි මේ ඔක්කොම දේවල් මනසක් තුල සිදුවෙන්නේ ඉඳ තියෙන්නේ කියන තේරුම් ගැනීම තමයි දැනට තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සේනවාත්මය ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණාද? ගොඩාක් කරුණු ගොඩාක් ලැබුණා ඒකෙන්දී. ඉතින් ඒක ගැන හිතලා බලලා තමයි ඒක ගන්න ඕන කියලා මට. ඔබතුමාගේ හඬ ඉච්චරයි වුණේ අන්තිමට. හොඳයි කමන්නේ. මට මේ චිත්‍රමත් කියුණා මං හිතන්නේ කියුණාද කියලා ප්‍රමාණව මේක ඔබේ පළවෙනි ප්‍රශ්නේට නම් මට හිතුනේ සත්‍යතුමා අපිට පැහැදිලි කරයි මේක මේ මේ මේ සූත්‍ර දේශනාවේදී අර සමාධි දෙක ගැන කියන්නේ ඒකාංශ භාවිතෝ සමාධි ගැන ඊගාට උභයංශ භාවිතෝ සමාධි ගැන කියලා ඊළඟට සෝතපට්ටි ඵලය ගැන ඊගාවට ඒ සකුදාගාමී අනාගාමී අරහත් ඵලයන් ගැන කියලා වුණාට පස්සේ ප්‍රශ්නයක් අහනවානේ ප්‍රශ්නයක් අහනවා මේ මහලි තෙම විසින් සතගතන් වහන්සේ මේ දහමුන් පසක් කරන්න මාර්ගයක් තියෙනවද කියලා. ඇව්වට පස්සේ මාර්ගය හැටියට තමයි මේ ඒ ආදර්ශන මාර්ගයක මේ පහදා දෙන්නේ. එතකොට අර කලින් කියපු පහට පස්සේ මේක කිව්වේ ඒකට මාර්ගය හැටියට මිසක් ඒ ඔබතුමා ඇහුවේ ඇයි එහෙම කිව්වේ කියලා. මොකද අර ආදර්ශන මාර්ගයේ පළවෙනි එකට ඕනේ නේද කියලා ඒකට උපේ. මම දැන් පළවෙනි ප්‍රශ්නේ උත්තරය එතන තියෙනවා කියලා. තේනවත් නෑ ඒක එහෙම එහෙම කිව්වම ඒක ගැලපෙනව නේද? ඔව් ඒක බොහොම හොඳට ගැලපෙනවා ඒක කිසි තේරුමක් දෙකක්. ඔව් ඒක ඔව් ඔව් ඔව් හොඳයි තවත් අයෙකුට යමක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් මම යොමු වෙනනම් ගෞරවයෙන් රොෂාන් මහත්මයාට දරුවන් සන්නයි මමත් ඉතින් අත්‍තරම අහගෙන හිටියා දැන් මේ මම වැඩි වෙලාවක් ගන්න කැමති නෑ මේ අත්‍තරම ගොඩාක් වැදගත් කරුණු රාශියක් සඳහන් මේ ඉතින් මම යම් කිසි ප්‍රමාණයකට මාර්ගයේ ඉන්නවයි කියන එක ගැන විතරක් අර පලංචි කතාව සහ ඒ කියන්නේ ඉදිරි ගමන මොන හරි ප්‍රගමණය වෙනවා කියන එක විතරක් සන්තෝෂ වෙලා මේ යනවා නමුත් මේ පැහැදිලිවම අර අපිට ස්ටෙප් බයි ස්ටෙප් යන ගමනක් නෙමෙයි සමහරක් වෙලාවට මේ මගේ නම් ගමන කඩම් වැටෙන අවස්ථාවල් ගොඩක් තියෙනවා තාමත් ඉතින් මේ නමුත් අර සිතේ ඇතිවෙන මේ මේ සන්තෝෂය මේ ඉස්සර වගේ ඉස්සර දේවල් නෙමෙයි දැන් ඊට වඩා පැහැදිලිවම මාර්ගයට අදාළ දේවල් වලින් ලැබෙන බව පේනවා. ඉතින් මේ ලොකු සැකයක් ඇති කරගන්න නැතුව මම නම් තියෙන විදිහට කරන් යන තත්ත්වය තමයි තියෙන්නේ මේ ඊට වඩා කරන්න ඕනේ කියලා තේරෙනවා නමුත් දැනට තියෙන කාර්යභාරයත් එක්ක සමානක් වෙලාවට අතපසු වීම වෙනවා මේ ඒ ගැන පසුතැවෙන්නේ නැතුව කරන් යන්න කියන එක තමයි මට ලැබිලා තියෙන අවවාදය. ඉතින් ඒක නිසා කරන් යනවා දිගටම පෙරවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි රොෂන් මහත්මයා. සබයි චිත්‍රමාත්මිය පැහැදිලි කරලා දෙනකොට මතක් කරා සංකාර දුක්ඛය ගැන ඒ නිසාවෙන් මේ මේ මට මේ සති වෙනත් ධර්ම පිළිබඳ කතා බහ තුළ ඇතිවෙච්ච කාරණාවන් එක් කාරණයක් සම්බන්ධ කරලම මේ විසඳ ගන්න හිතුණා මම සත්‍යතුමාට යොමු වෙනනම් ගෞරවනීය සත්‍යතුමාන්නේ මේ දුක කියලා අපි සාමාන්‍යයෙන් කියනකොට දුක අපි මේ මේ චිත්තමාභි මතක් කරලා දුන්නා වගේ දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංකාර දුක්ඛතා කියලා කතා කරලා වෙන් කළා තියෙනවනේ ඒ වගේම දුක කියනකොට කායික දුක්ඛ චෛතසික දුක්ඛ කියලා හඳුන්වා දීමක් යමක වගේ දැනකක් තියෙනවා. ඊගාවට මට සත්‍යතුමගෙන් දැනගන්න කැමතියි දුක්ඛ කියලා කියනකොට කියවන දෙයයි මේ දුක කියලා කියන දෙයි වෙනසක් තියනවද කියන දෙයේ ඊළඟට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියන ඒ මහා කුලකයේ තුල ඇති කුඩා කුලකයක් තමයි දුක කියලා කියන්නේ. නමුත් ඒක ඒ නිසා දුක කියන දේ දුක්ඛාර සත්‍යයට ඇතුළත් දෙයක්. ඊගාට නමුත් දුක්ඛ කියන්නේ දුක්ඛාර සත්‍ය සම්පූර්ණයෙන්ම නෙමෙයි. මොකද ඒකේ මහා කුලකයේ තුල තියෙන පොඩි දෙයක් පමණයි මහා කුලකයේ තව ප්‍රඥාවෙන් ගත යුතු බොහෝ කොටස් තියෙනවා දුක්ඛාර සත්‍යයට ඇතුළත් වෙන කියලා. මෙන්න මේ වගේ දෙයක් කියනකොට ඒකේ අඩුපාඩු වැඩි මොනවාද කියන දේ තියෙනවා නම් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම දුක සහ දුක්ඛ කිව්වන් පස්සේ දෙකක් විදියට ඒක තේරුම දෙක මොකද්ද පාලි භාෂාවේ හරි විදියට ඒ වගේම අර දුක කියන දේ දුකාර සත්‍යයට සම්බන්ධ කරලා මම ওই කියපු දේ හරිද කියන දේ ඒක එක ප්‍රශ්නයක් විදියට එහෙම ගන්න පුළුවන් ඊගාට ඒකට සම්බන්ධ තවත් ප්‍රශ්නයක් වෙන තැනකින් කෙනෙක් අහුවා මේක ගැලපෙන්නේ නැත්නම් ඒක සබ්ටයිටල් දාමු මේ අප්‍රියාපන්න භූමියක දුක්ඛ අර්ථ සත්‍ය තියෙනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒකට අපි විවිධ විදිහට කතා කළා. ඉතින් මේ ඒ ගැනත් කතා දැනගන්න කැමති මේ මේ අවසාන විනාඩි දෙක තුනේ මොකද පසුගිය සතියේ කතා කරපු දේ නිසා ඒකටත් කිසියම් ආලෝකයක් ලබා ගන්න. මම සතිතුමාට මේ වෙන සතිතුමානේ කාලය ගැන කතා කරනවා. සම්මා සම්බුදු සරණයි. ඒ සමහර වචන විතරයි මට දම් අපේ කවුද ජයන්ත මහත්මයා ඉන්නවා නම් මම කැමති ජයන්ත මහත්මයාට ඒ සඳහා යොමු වෙන්න. බුදු සරණයි. හොඳයි දරුවන් සමයි අවසර සතිය තුමනි. අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණය තමයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව සඳහන් කරන්නේ. එතනදී නිर्देश වාරයේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ තැනක් දුක්ඛං දුක්ඛ සත්‍යන්ති කියලා මම මේ තේරීම කියලා ඊට පස්සේ ඒක විස්තර පොඩ්ඩක් කරන්න. දුක්ඛං දුක්ඛ සත්‍යන්ති පාමන්ත. දුක්ඛං අපෝ කියන්න. දුක්ඛං දුක්ඛ සත්‍යන්ති ආමන්ත. දුක්ඛ සත්‍යං දුක්ඛාන්ති කායික දුක්ඛං චේතසික දුක්ඛං තපෙස්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යං. එතනදී මේ මෙතනදී පැහැදිලි කිරීම කරන්නේ දුක්ඛය දුක් දුක කියන එක දුක්ඛ සත්‍යද කියලා දැන් අපි සිංහලෙන් දුක කියන්නේ පාලියෙන් දුක්ඛ කියන එක තමයි සිංහලෙන් දුක කියලා කියන්නේ. ඒතකොට දුක්ඛං දුක්ඛ සත්‍යංති කියලා අහනවා. දුක් දුක්ඛ සත්‍යද කියලා අහනකොට ආමන්සා ඕ කියලා කියන එකේ කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා දුක්ඛ සත්‍යං දුක්ඛන්ති. දුක්ඛ සත්‍ය කියන්නේ දුකද කියලා. එතෙන්ද කියනවා කායික දුක් කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ඡපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං මෙතෙන්ද කියනවා කායික දුකත් චේතසික දුකත් හැර මේ සබා ඉතිරිය දුක්ඛ සත්‍යයි කියලා කියනවා දුක නෙවෙයි කියනවා ඊළඟට කියනවා කායික දුක් කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛං චේව දුක්ඛ සත්‍යං. ඒකට කියනවා කායික දුක චේතසික දුක්ඛ මෙන්ම දුක්ඛ සත්‍යද වෙනවා කියලා කියනවා. ඒකට විශේෂයෙන්ම මේ කායික දුකයි චේතසික දුකයි තමයි දුක කියලා හඳුන්වලා තියෙන්නේ. ඊට අමතරව කියනවා ඒක දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. කායික දුක චේතසික දුක දුකත් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා. ඊට අවශේෂ දේවල් තමයි ඒවත් දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙනවා කියලා කියනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි ගන්න පුළුවන්. අපි දැන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් කායික දුකක් ඇති වෙනවා නම් කායික කායික දුකක්, චේතසික දුකක් කියන දේ දුකත් වෙනවා, දුක්ඛ සත්‍යත් වෙනවා. ඊට අමතරව ගත්තාම සියලුම සංස්කාර ධර්මයෝ දුක්ඛ සත්‍යයටයි තියෙනවා. කියන්නේ අපි ගත්තොත් රූප කොටස් ටික ඊට පස්සේ මාර්ගසිත අතහැරලා ගත්තාම ඉතුරු චෛතසික ටික ඒ සිත් ටික තේරම අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට. ඒ විදිහට තමයි මේක දෙවනි කොටසට ගියොත් දරුවත් මහත්මයා අපරියාපන්න භූමියේදී දුක්ඛ සත්‍යයට කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ග සිත් තුළ දෙන මාර්ගාංග ටික මාර්ග සත්‍ය කියලා හඳුන්වනවා. මාර්ගාංග ටික හැරුණාම ඉතිරි චෛතසිකයි මාර්ගසිකයි. ගත්තාම ඒ ටික හඳුන්වනවා සත්‍ය විනිර්මුක්තය කියලා. කියන්නේ කිසිම සත්‍යයකට බහලන්නේ නැහැ කියලා. ඊළඟ ඵලසිත ගත්තාම ඒ ඵලසිත හා ඵලසිත කියන චෛතසික ධර්ම සියල්ලම සත්‍ය විනිර්මුක්ත හැටියටයි දක්වන්නේ. කිසිම සත්‍යයකට අයිති වෙන්නේ නැති හැටියටයි අවිධර්මානුකූලව පැහැදිලි කිරීම කරන්නේ. ඒවා තමයි මම හිතන ප්‍රමාණවත්. දැන් බුද්ධ සරණයි ඒකට ඔය කොත්මලේ පුංචි හාමුදුරුවෝ මේට අවුරුද්දකට විතර කලින් දේශනයක් කළා ওই මාත්‍රිකාය යටතේ ඒ භික්ෂුන් වහන්සේ බොහෝම හොඳට විස්තර කළා. මොකක්ද ඒ කියන්නේ කියන එක. දුක්ඛ සත්‍ය දුකද දුක්ඛ දුක දුක්ඛ සත්‍යද නතර වෙන තැන. දැන් අපිට තේරෙන බසින් කියොත් එහෙම සාරිපුත්ත හාමුදුරුවන්ට දුකක් ඒ ඔළුවේ කැක්කුමක් බඩේ කැක්කුමක් ආවහම ඒකේ දුක් වේදනාවක් පමණයි ඒක දුක්ඛ සත්‍යයක්. නමුත් ඒක ඒක තියෙන හින්දා අර දුක්ඛ දුක්ඛ කිව එක තියෙන හින්දා ඒක දැනෙනවා. ඒ සංඛාර දුක්ඛයට යන්නේ නැහැ ඒකෙත්. ඒ තත්ත්වේ. අර කලින් කිව්වාගේ අර අවිජ්ජා විස දෝෂය අයින් වෙලා තුවාලය ආයේ පැහැවන්නේ නැහැ. ඇනුණා එච්චර. ශාරීරියක් තියෙන නිසා කටුවක් ඇනෙනවා. නමුත් එතෙන්ට ඇනෙන්න කටුවක් හිතෙන් ඇන ගන්නට කටුවක් නෑ යත්තන්ට. කටුතුමා හැම බාධකල ප්‍රශ්නේ කහනම් ඉතින්දී. නෑ වෙලාව ඉවරයි දැන් මේ ඒක වෙන දවසක අපි සාකච්ඡා කරන්න ඕන දැන් 10 වෙලාව ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නෙට උත්තරේ ඊළඟ දවසේ අපි හොයාගමු ඒ මොකක්ද රිකෝඩ්ස් තමයි මේ ආන්නේ ඇදී ඔක්කොද මේ මේ දැන් ඔය අපරිආපන්න භූමියේදී දුක ආර්ය සත්‍ය නැහැ කියලා අපිට පැහැදිලිව සත්‍යජන්ත මහත්තයා මතක් කළා විශේෂයෙන්ම සමුදේ නැත්නම් නැත්නම් තණ්හාව නැත්නම් අපරිආපන්න භූමියක දුක් ආර්ය සත්‍ය නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් අර දුක් ආර්ය සත්‍යෙම ඒ කියන්නේ දුක් ආර්ය සත්‍යෙම කොටසක් නම් දුක දුක්ඛය කියන දේ. දුක්ඛේම කොටසක් නම් දුක්ඛ දුක්ඛතාවය මේ දුක්ඛ දුක්ඛතාවය දැන් සත්‍යතුම දැන් කිව්වා වගේ සාධිපුත්‍රාමතුන්ට ඔලුවකක් වහදුනන් පස්සේ දුකක් දුක්ඛ දුක්ඛතාවය තියෙනවනම් කවුරු හරි අර හිතට ගහපු වෙලාවේ දුක්ඛ දුක්ඛතාවයක් ඇති වුණා නම් ඒතර එහෙමනම් දුක්ඛ දුක්ඛතාවය එතන තියෙනවනේ. එහෙමනම් දුක තියෙනවනේ. දුක තියෙනවනම් දුක්ඛාර සත්‍ය තියෙනවනේ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. කොහොමද ඒක තෝරා බේරගන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඒක ඒක ඒක මගේ ඔළුව හරහා යන්නේ යන්නේම නැති දෙයක් මම ඒ ඔළුව දෙනවා කොත්මලේ හාමුදුරන්ට ඒ නිසා ඒ ඔළුවෙන් ඒක අහගන්නට. ඒක මේ ඔළුව හරහා යන්න හදන්න නැති දෙයක් ඒකයි. තේරෙන බසින් කියොත් මම මෝඩයි. ඒකෙන්ද ඔළුවේ තියෙන කෙනෙක්ගෙන් අහගන්න පුදුසරණයි. එහෙම සත්‍යෝ මේක මං හිතන්නේ අර මේ අපි මේ පැහැදිලි සත්‍යම කියන කාරණාව තමයි පැහැදිලිම දෙය කියලා කියවෙන්නේ. නමුත් අර අපි අර හොයන්න ගිහිල්ලා ඔය වගේ කැටලි ඇති වෙනවා. එතකොට මේ ඒකෙන්ද සමහරට මේ අනවශ්‍ය දේවල් හොයන නිසා දන්නේ නැහැ එතන උනේම. මේ හොඳයි. එහෙමනම් අපි අද සාකච්ඡා නිමා කරමු. මම මේ අද සාකච්ඡාට සම්බන්ධ කල්ලාන තුචා සියලු දෙනාටම අනේක වලපින් බොහෝ ආකාරයට එකතු වුණා. ඉතින් සමාවෙන අවසාන කොටස සුදුසන් ටිකක් බැහැර ප්‍රශ්නයක් දුන්නේ ඇව්වේ. කෙසේ වෙතත් මතුවෙච්ච කාරණාවක්. ඉතින් එහෙමනම් අද දවසේදී සාකච්ඡාව සම්බන්ධ කැමදෙනකම් බොහොම පිං. අපි ලබන සතියේදී සාකච්ඡාවේදී මුණ ගැහෙමු. මම එහෙමනම් ගෞරවනීය සත්‍යතුමාට වෙන සත්‍යතුමාට සාකච්ඡා නිවාසු පිරුවන් දැයි සම්මා සම්බුදු සරණයි බොහොම පැහැදිලිවම තේරුම් ගත යුතු මාර්ගයට අවතීර්ණ වෙන්න. ඒතර බොහෝ දේවල් අයින් කරන්න ඕන දේවල් අයින් කරන්න පුළුවන් අපිට. ගණ්ඩෝනියව ගන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම පින් කල්යාණ මිත්‍රයන්ට ඒකෙන් කිව්ව වචන නෙවෙයි මේ කියන වචන බොහොම උදව් සත්‍ය අවබෝධය සඳහා කල්යාණ මිත්‍රෝ කොච්චර ඕනද කියන්නේ. ඒ නිසා බුදුහාමක මුළු පැවැත්මම සත්‍ය අවබෝධයේ මාර්ගෙම තියෙන කල්යාණ මිත්‍රයන් අතර. ඒක මතකේ තියාගන්න ඕන තථාගත වචනේ. ඉන්සාව පුළුවන් පුළුවන් කියන අදහසට එන්න අපිට පුළුවන් මේ මාර්ගය තව තියෙන්න වෙන්නේ. ඒව නිකම් අහසේ පාවෙන දේවල් නේ අර ගෝපින් රෝසත් මහත්තයාට කීවට බොහොම හොඳයි ඒවා බොහොම හොඳයි. ඒ නිසා තමයි සමහරට වැටෙනවා අර මුලින්ම සුණක්කත් සූත්‍රය කිව්වේ ඒකයි අසප්පාය දේවල් වලින් ඉවත් වෙන්න තරම් තියෙන්න ඕන අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානේ බොහොම වැදගත් වෙනවා. හොඳයි. දල්වත් මහත්මයාටත් පින් අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේදී කඩ වැඩියෙන් සඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සරිදරා සිටි හිමේනියන් සංසාරික වශයෙන් සුපත් බව ලබත්තා පියානන්ද පරමු යහපතම දකිත්වා මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා සසර උපදින තුරු ශරීරයක් ලැබෙනවා නම් මනුෂ්‍යාත්ම භාවයන් ලැබෙනවා නම් කල්යාණ ගුණ ඇති උත්තමෝ මිත්‍රන් මිතුරියන් පමණක් මැසට ලැබේවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොහු කරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ වූ ලෝක සත්‍යයට निराமிස මෙහෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමි මහණීය වූ වන්දනීය වූ තථාගතයන් වහන්සේට අපේ ගෞරවනීය ආදරණීය ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර කරමු. පුංචි අවබෝධයක් නෙවෙයි ලෝකයට දුන්නේ ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. අපි වාග්ය සම්පන්න එන්සයි බුද්ධ භාවයේ පිටිබඳ සස්ය අපේ මනසට තුලක් කරගන්නමු. සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රන් වුණාට පිං බුදු සරණයි. සත් සත් සත් ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಭಗವಾನ್ ಸಾಧು